අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද වැඩමුළුවේ දෙවෙනි දවසේ ධර්ම දේශන අවස්ථාවට පැමිණලා තියෙන්නේ සිළුම දෙනා ඒ සඳහා නැත්නම් ධර්ම දේශන සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ යතෝ නිදානං භික්ඛෝ පුරිසං සංඥා ප්‍රපංච සංඥා සංඛා සමුදාචරಂತಿ ඉත්තේ නක්ති අභිවදිතබ්බං අභිනන්දි තබ්බං අජ්ජෝසේ තබ්බං තීති කරුකටේතු ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයේ දේශනාවේදී ආරම්භයේදී මතක් කරගත්ත පරිදි මේ කැන්ඩිබාග් ෆාම් එක සම්බන්ධ කරගෙන මේ කරන භාවනා වැඩමුළුවට ප්‍රධාන මාතෘකාවතයෙන් අපි ඉදිරියෙන් තියාගත්තේ මේ මధు පින්ඩික සූත්‍රය ඒක සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ සංග්‍රහ වෙලා තියෙන සූත්‍රයක්. ඒ සූත්‍රය කොච්චර සරුවච්චන් වහන්සේ අගය කරලා එහෙම නැත්නම් මනාපෙන් ඒ ශ්‍රාවක ශ්‍රාවිකාන්ට දුන්නද කියනවනම් බුදුචාන් වහන්සේ මේකට මේ පිටක් වගේ කියලා කොයි පැත්තෙන් බැලුවත් රසවත් මధు පින්ඩයක් විදිහට සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි උත්සාහ කරනවා පූර්ණ කාලිනව බණ භාවනා කරන ගමන් අපේ ඒ කලින් තිබුණු පොතේ දැනුමයි අත්දැකීම් මේ ආදාපට මේ භාවනාවද ලැබෙන අත්දැකීම් සමග එකතු කරගෙන මේ බුදුරජාණන් වහන්සේ අපට ඉදිරිපත් කරපු මේ මధు පින්ඩය Eh, එහෙම නැත්නම් මේ වදය වළඳන්න. නමුත් ඒක කියවනකොට විශේෂයෙන්ම මුල් කොටහේදී ඊටාත්ම බුදුහාමුදුරන්ටම ආවේනික වචනවලින් බුදුජානන් වහන්සේටම ආවේනික ඉදිරිපත් කරන ක්‍රමයකින් ඉදිරිපත් කරන නිසා පෘථග්ජනයට එච්චරම දිරව ගන්න අමාරු ගතියක් තියෙනවා. ඒ හරියට පුංචිම දරුවන්ට අපි ওই මේ පැණි වගේ දෙයක් දුන්නාම ඒක අමාරු වෙන භාග්‍ය කළා තමයි දෙන්න ඕනේ. එහෙම නැත්නම් ගොඩක් බඩ වේලවන ගති নানা ආකාර ප්‍රශ්න තියෙනවා. ඒ වගේ මේ මදුපිණ්ඩික සූත්‍රයත් නිතර ධර්ම දේශනාවට සම්බන්ධ වෙච්ච නිතර අපට එදිනදා ගත කරන ජීවිතයට සම්බන්ධ ධර්ම කොටස සම්බන්ධ වෙන සූත්‍රයක් නෙවෙයි. ඉතින් අපිට ඒ සඳහාම සැදී පැහැදී සිටගෙන ඒ සඳහාම පේ වෙලා මේ සූත්‍රය සාකච්ඡාවට ගන්න වෙනවා. ගන්න ගමනොත් වග වෙන්න වෙනවා. බොහොම ගෞරවයෙන්, බොහොම ධර්ම ගෞරවයෙන් යුක්තව මේක අහන්න. ඒ මොකද මුල් කොටසදී පේනවා එදත් එතන මේ සරුවචන් වහන්සේ ජීවමානව ධර්මානව ඉන්න කාලෙත් මේ වාගේ පූර්ණ කාලීන භාවනා කරපු එහෙම නැත්නම් දීර්ඝ කාලීනව ඊකේ අතහැරලා පැවිදිව බණ භාවනා කරපු සංඝයා වහන්සේලාට තේ ගොඩක් අමාරුලා තියෙනවා. අපි පළවෙනි ජවනිකාවේ ඊයේ සාකච්ඡා කරේපත් ඉදිරිපත් කරගත්තේ මේ මදුවින්දික සූත්‍රයේ මුලින්ම තියෙන ඒ දණ්ඩපාණි බ්‍රාහ්මණයා තරවචනාංශයේ ඉදිරියට ඉදිරිපත් වෙලා සාමාන්‍ය සාමිච කතා කරලා කිං වාදී ගමනෝ කිං කිමක් ආයි කියලා ඔබතුමා කුමන පාදයක් නැත්නම් කුමන ධර්ම කොටාශයක් අනුන්ට කියලා දෙන කෙනෙක්ද? කුමන ධර්මයක් ප්‍රතිපදාවක් අනුගමනය කරන කෙනෙක්ද කියලා අහනවා. එතකොට බුදුජාන් වහන්සේ දෙවියන් සහිත මරුන් සහිත මමුන් සහිත මේ ලෝකේ කිසිම වාදයකට නොපටලැවෙන කතිය තමයි මගේ වාදය කියලා කියන්නේ. ඒක ටිකක් මගේ වාදය වෙන්නේ තව කෙනෙක් එක්ක වාදයට පටලැවෙන්නේ නැති එක. ඊට පස්සේ ඒ මේ වාක්‍ය කියපු වාක්‍ය තව ටිකක් ආර්යයන් වහන්සේ නමකගේ පැත්තේ එහෙම නැත්නම් තථාගතයන් වහන්සේගේ පැත්තේ විස්තර කරනවා ඒ විස්තර කෙරුවට පස්සේ සර්වජන් වහන්සේටම තේරෙනවා ඒක අහපු බමුණට මේක අල්ලගෙන මොන විදිහින්වත් සර්වජනාසිතික වාදයක පටලවෙන්න බෑ ඒක නිසා තොල නිරවලා නල්ල රලි ගන්නවලා උම්මුම් සද්දයක් නගලා හැරමිටි එලිලා නිකිය යන්නේ කියලා. නමුත් ඒ බමුණට උත්තරේ ලැබෙනවා. නමුත් ඒ උත්තරේ දිරව ගන්න බැරි වෙච්ච බව ਸਰවඥාන්සේට තේරෙන නිසා ਸਰවඥාන්සේ නැවත නිකුලතරාමයට ගිය වෙලාවේදී දෙවෙනි ජවනිකාවට අපි මේ යන්නේ. එතනින් සංඝයා වහන්සේලාට මේ වෙච්ච සිද්ධිය මතක් කරනවා. මහණෙනි මම දිවා වීරණේ සඳහා ඒ මහ වනයේට ගියා. ඒ ගිය වෙලාවේදී මෙහෙම දණ්ඩපාණි ශාක්‍ය ඇවිල්ලා මහත් එක්ක සතුරු සාමිච්ච කතා කරලා ඔබ වහන්සේ කුමන වාදයක් කුමන දෙයක් ප්‍රකාශ කරන කෙනෙක්ද කියලා ඇහුවා. ඉතින් ඒකට මම කිව්වා දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මේ ලෝකයේ නකේනච ලෝකේ විග්‍රහය තිටති. මේ කිසි කෙනෙක් එකම එකට එක කියන්න ගැටුමකට නොයන වාදයක් මයි ළඟ තියෙන්නේ. කාමේ විදං යුත්තං කාමයන්ගෙන් වෙන් වෙලා ඒ කියන්නේ මේ කවුරුත් එක්ක වාදයට බය නිසා නෙවෙයි. කල්ලාතුවම කාමයේ විතං වෙන් වෙලා අකතං කතේ චින්න කුක්කුච්චං මට සැක මට හිත නිතරම යමක් පිළිබඳව මගේ කුකුස් කරන්නේ අතීතය පිළිබඳව අනාගතය පිළිබඳව මම මේ කියන දේ පිළිබඳව මට මට හරි නිසකයි කියලා. හැකයක් මට ඇත්තෙත් නැහැ. මේ මේ කරලා මට ඉස්සරහා භවයක මීට වඩා හොඳ දෙයක් ලැබෙන්න ඕන කියලා භවයේ පිළිබඳව විශේෂ මේ මම මේ ගන්න මතය මේ මගේ වාදය සහ මම මේ කියන දේ නිසා මට ඉස්සරහට හොඳක් වෙයි කියලා තරම්වත් භවයේ පිළිබඳව මයි ළඟ තණ්හාවක් නැහැ ඒ නිසා මම මේ වර්තමානයේ කිසිම දෙයකින් මාව හඳුන ගන්න හදන්නේ කාටවත් හඳුන්ලා දෙන්න හදන්නෙත් නැහැ. මම සංඥා ගන්නෑ. මම ඔයිට වැඩි උසස්ය පහත්ය සමානය උඹ මට වැඩි උසස්ය පහත්ය සමානය කියලා හෝ මොන විදිහකට සංඥාවල් මගේ ළඟගන්නේ ඒ නිසා මම දරණ මතේ සහ කියන දේ ඔයත්ොත් එතෙන්ට එන්න කියන එක තමයි. ඔය වාදයක් කාට හරි තියෙනවා නම් සැකයක් කාට හරි තියෙනවා නම් කුකුසක් කාට හරි තියෙනවා නම් මම ඉදිරියට මේ මේ දේවල් වෙන්න ඕනේ කියලා කවුරු හරි ප්‍රාර්ථනාවක් තියෙනවා නම් මම අසවලා වෙන්න ඕනේ එහෙනම් මයිත් එක ඉන්න කට්ටිය අසවලා සල් වෙන්නේ මොනවා හරි ඒ පටලවිලි තියෙනවා නම් මෙන්න මේ වාදය දාන්න ඒ සියලු පටලවිලි නිදහස් කරන වාදයක් මයි ළඟ තියෙන්නේ කියලා. ඉතින් මේක ඒ කියපු වචන ටික අහපු සංඝයාට අර බමුණට වැඩිය එක පියවරක් ඉස්සරහට යන්න පුළුවන් වුණා. ඒ පියවර මොකද්ද? මේක තේරෙන්නේ නැහැ කියලා කියන්න හිතනවා. ඒකයි මේකේ තියෙන වටිනාම තේ තමයි සංස්මට මේක තේරෙන්නේ නැහැ. ඉතින් ඒ කියනවා ඒ නිසා අපිට මේ ලෝකේ ජීවත් වෙන බය ලැජ්ජ කියලා දෙකක් තියෙනවා. පවට බය සහ පවට ලැජ්ජාව. ඉතින් සාස්ෘණ වාචි අම්මුණාට පස්සේ ලැජ්ජ බය කියනනම් ඒකට නෙමෙයි මේ බය ලැජ්ජාව කියන්නේ. සාස්ෘණ වාචි දකපුවාම අහන්න ඕනේ අහන්න ඕනේ. ඒකට පැකිලිලා, ඒකට සබ්බකෝල වෙලා, ඒකට කෝල වුණා නම් ආය සාස්ත්‍රුණංශක එනකන් ඉන්න ඕනේ. ඒ නිසා මේ බයලජ්‍ය දෙක කියන්නේ බඳු ගෑනිත් එක බුදියන්න බයලජ්‍ය වෙන්න එපයි කියලා තියෙනවා. ඒක මොකද්ද බයලජ්‍ය? බුදියන් නැත්තම් විතර බයලජ්‍ය වෙන්නේ කියලා තියෙනවා. එහෙනම් බදින්න දෙන්න හිතුවා. ඉතින් බඳලා ඉවරලා ඒ ගෑනිත් එක බයලජ්‍ය කරනවා නම් ඒ වගේ තමයි සාස්ෘණාන්තේ හම්බුනහම තමන් ගරු කරන කෙනා හම්බුනහම ඇසිය යුතු දේ. මට අහන්න බෑ. මට බයයි. මට ලැජ්ජායි කියලා ඉතින් හරියන්නේ නැහැ. මේ සංඝයාට තියෙන විශේෂ අහිතිය සාස්ෘණ වහන්සේත් එක්ක. මොකද අපි ජීවිත පූජාවෙන් අවිල්ල තියෙන්නේ. අපිට අපේ තාත්තා ළඟට ගිහිල්ලා දන්නේ නැහැ කියයි. අපිට එහෙම ආයෙ වසන් ගන්න දෙයක් නැහැ. ඒ නිසා ඒ සංඝයා කියනවා. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කියනවා නම් මේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත දේව ප්‍රජාසහිත ලෝකයේ යම් වාදයක මොපටල වේ ඉන්නවයි කියලා මොකද්ද සමින්නවසි කියන්නේ මොකද්ද ඒ වාදේ ඊට පස්සේ ඉදිරි කාලේ කතා කරලා කියනවා බබා භවයේ තෘෂ්ණාවක් නැත්තම් කතං ගති භාවයක් කුචිකිච්ඡාවක් නැත්නම් අනුසයක් තණ්හා සංඥාවක් ඇති කරගන්න නැත්නම් මොකද්ද උපන්තේ කරන්නේ එහෙම නැත්නම් අපි දැන් මේ ඉන්න තැන ඉඳලා උදේට යන්නේ කොහොමද? ඉතින් ඒ ටික තමයි මේ සංඝයා අපු වෙනුවෙන් දාපට කරපු දවුව. නැත්නම් අපිට ওই සමාජෝක සූත්‍රය බාටපත් වෙන්නෙත් නැහැ, වார்த்தාවට යන්නෙත් නැහැ. ඒ සංඝයා අහනවා ඔබ අන්තේ කියන යම්මාකාර වාදයක් නිසා මම කෙනෙක් එක්ක ගැටුමකට එහෙම නැත්නම් එකට එක කියන්නේ යන්නේ නැති තරමකට යනවනම් මොකද ඒ? ඒ වගේම උපහාසය කියන ඔය කතං කති භාවේ නැති විචිකිච්ඡා නැති හැක නැති තණ්හා නොකරන තැනට ඒක අපිට කියලා දෙන්නේ කියලා. ඒතකොට බුදු දානන්ත දෙන උත්තරේ තමයි දුන්නේ අලිම දිවට හරක් ඒක තේරෙන්නේ නැහැ. යත් යතෝ නිදානම් පුරුෂං ප්‍රපංච සංඥා සංකා සමුදාචරಂತಿ නේ අජ්ජ අභිවදිතබ්බං න අභිපතිතබ්බං න අජෝතේතබ්බං න අභිනන්දිතබ්බං මහණි යම් කිසි දෙයක් Tamange හිත නිතරම මේ තරන් දෙන ගතියක් තියෙනවා නම් යම් කිසි දෙයක හිත නිතරම ඇසුරු කරන ගතියක් ප්‍රපංච කරන කියලා වචන තියෙන්නේ අන්නේ ප්‍රපංච කරන වස්තුව ඒ වස්තු බීජය කවදාක අභිරමණය කරන්නත් එපා. වචනෙට නගන්න උත්සාහ කරන්නත් එපා. රිංග ගන්නත් එපා. එහෙම නැත්නම් කියනවා මේ මගේ හිත නිතරම අපි කියමු රාගයක් නිසා හිතවිලි නගනවායි කියලා. එහෙම නැත්නම් මගේ හිත නිතරම ද්වේෂයක් නිසා හිතවිලි නගනවායි කියලා. එහෙම නැත්නම් අපි හිතමු මගේ හිත මෝහය නිසා නිජමත වැඩිකම නිසා යමක් තේරෙන්නේ නැති නිසා ලැජ්ජ බය ඇති කරන කුකුස ඇති කරනවා. අන්න මේ රාගය නිසා මේ හිත යම් තැනක තරන් දෙනවා නම්, ද්වේෂය නිසා යම් තැනක තරන් දෙනවා නම්, මෝහය නිසා යම් තැනක තරන් දෙනවා නම්, ඒ දේ මම කියාගන්න එපා. ඒක මගේ කරගන්න එපා. මේක මගේ ආත්මේ කරගන්න එපා. ඒක මම විශ්ින් කරලද්දක් නෙවෙයි. එනිසා ඒ දේ තිබුණට ඒක කෙලෙස් වෙන්නේ නැහැ. ඒ දෙයමම කෙලෙසෙන්නේ මේකට පශ්චාත්තාප නොවුනොත් මේක මම කියාගත්තේ නැත්තම් මේක මගේ කියාගත්තේ නැත්නම් මේක මගේ ආත්මය කරගත්තේ නැත්නම් ආව තමයි. ඒක තරන් දෙනවා තමයි. අන්නේ තරන් දෙන දේ සමුදාචරණය වෙන්න මේකට ගිල ඒකට උඹ වහයලා ගන්න දෙන්න එපා. ඒක මම කියලා පශ්චාත්තාප වෙන්න එපා. නැත්නම් සමනක සතුටු වෙන්නත් එපා. මේකට රිංග ගන්නත් එපා. ඉතින් මේක මේ බුදු දානංශ මේ ඉදිරිපත් කරන මතය ආර්ය ව්‍යවහාරයේ ඉඳලා අවබෝධ කරපු කෙනෙකුගේ පැත්තක ඉඳලා විස්තර කරනකොට නම් ඒක එච්චරම අමාරු නැති වෙන්නේ ඉඩ තියෙනවා. නැත්නම් තාම අවබෝධ නොකරපෙක නැහැ පැත්තෙන් බලනකොට මේක උගුර යමක් හිරුණා වගේ පුදුමාකාර වෙහෙස තත්යකට එනවා. ඉතින් ඒක නිසා කාට හරි තමන්ගේ ජීවිතයේ වැඩියෙන්ම මගේ හිත ඇසුරු කරන්නේ මේ ආශාවල් නිසාද යමක් මට ලැබේවා ලැබෙන්න ඕනේ මට මේක ඉස්සරහට මෙහෙම මෙහෙම වෙන්න ඕනේ කියලා ආසා පැත්තෙන් නැත්නම් කාමච්ඡන්දේ පැත්තෙන් රාගේ පැත්තෙන් රාගානුසය පැත්තෙන් යන හිතක්ද මට තියෙන්නේ එහෙම නැත්නම් මේක නැදකින් අරක නැදකින් මට මෙහා තමයි කරදර කරන්නේ මෙහා කරේ කරදර කරන්නේ කියලා පශ්චාත්තාව පැත්තෙන් ද්වේෂය හෝ ව්‍යාපාදය හෝ පටිඝානුසය දෙමළකට කරකෙන්නේ කියලා දැනගන්න එහෙම නැත්නම් මට තියෙන මේක තීරණ ගන්න බෑ කියන සාපේ මට තියෙන නිතරම නිදිමත වෙන සාපේ. මට තියෙන්නේ අවදියක් නැති නැති භාවය කියලා Tamante හීනමානයක් මොනවාරි තියෙනවා නම් අන්නේ බව කාම ලෝකේ ඉන්නකම් කවදාහක්වත් කාටවත් තේරෙන්නේ නැහැ. මොකද කාම ලෝකෙදී අපි හරියට වැඩ. අපිට ළඟා වෙච්ච නැති බලාපොරොත්තු ආශයක් තියෙනවා. යුතුයකම් ආශයක් තියෙන නිසා අපට කවදාහක්වත් මම මේ දවසේ වැඩි වේලාවක් ගත කරන්නේ ගැටුමකින් එක්කද නැත්නම් මගේ හිත වැඩියෙන්ම කරගන්න ඇලුමකින් එක්කද නැත්නම් මගේ හිත තෝන්තු වෙලා පස්ස ගහලා පරාජිත වෙලා නිදි කිරමින්ද ඉන්නේ කියන එක යෝගාවචරයක් වශයෙන් මිස කාම ලෝකේ ඉන්න කෙනාට තේරෙන්නේ නැහැ. ඉන්සත් එයා දවස් ගත වෙනවා තේරෙන්නේ නැහැ. මුකට නාකි උනාද කියලා දන්නෙත් නැහැ. කාපු රාත්තල් ගාන දන්නෙත් නැහැ. බොක්කේ තියෙන ඔය කක කක යනවා. මේකට කාට හරි මේක තේරුනොත් මේ කරගෙන යන වැඩේ අසවල් අර්ථයද සම්පාදනය කරන්නේ මම මේ කාගේ න්‍යාය පත්‍රයද වැඩ කරන්නේ නැත්නම් කවුරුත් ගහන පදේටද මම මේ නටන්නේ කියලා යෝගාවචරයක් නොවන රජෙකුටවත් එමෙතියෙකුටවත් සිටුවරේකුටවත් වෙන මොනම වෘත්තිකයකට දැනගන්න බෑ ඒ නිසා යැත්තු සදා දාශක භාවයෙන් සදා කාලික කැඹිරිල්ලක ඉඳලා ගත කරනවා අන්තිමට මරණ මොහොතදී ඇත්තන්ට ඒක අනිවාර්යයෙන්ම තේරෙනවා තේරුණාට පස්සේ ගත කරපු ජීවිතය පිළිබඳව මෙච්චර නටමු නැටුම පිළිබඳව විශාල ශෝකකින් තමයි මරණයට මුහුණ දෙන්නේ නිසා කියනවා ජීවත් වෙන පැත්තෙන් බලනකොට මරණය කියන්නේ සියල්ලම බංකොලොත් භාවය. සියල්ලම විනාශය. අපි මෙච්චර ආශාවෙන්, ප්‍රේමයෙන්, ආදරෙන් රැකපු සියල්ලම සම්පූර්ණ බිඳුවට බහිනවා. ඒක දැනගන්න නැතුව මරනවා නම් හොඳයි. ඒක අනිවාර්යෙන් මරණදී පෙන්වනවා. ඉතින් ඒක නිසා ජීවත් වෙන පැත්තෙන් මරණය ඉතාමත්ම සෝචනීයයි බලාපොරොත්තු බලාපොරොත්තු සුන්වීමක් බංකොලොත් භාවයක්. ඒ නිසා කෙනෙක් හිතන්නවත් කැමති නැහැ. නමුත් කාල් ජුන් එයා සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙකුට පුළුවන් නම් මරණය පැතිරෙල ජීවිතේ දිහා බලන්න මම ඉවසෙදි මේක ඔක්කොම මරණයෙන් බව දැනගෙන මරණයල ජීවිතෙට එන්න කවදාකවත් ආයේ ජීවිතෙට එන එකක් නෑ මොකද ලද්දපට මරණකම්ම දුක් විඳලා තියෙනවා මොන ජීවන රටාව ගත්තත් තරුණ වයස ගත්තත් මැද වයස ගත්තත් වයසක වයස ගත්තත් සාර්ථකුණයි කිව්වත් අසාර්ථකුණයි කිව්වත් ජීවි මරණය පැත්තෙන් ජීවිතය දිහා බලනකොට ඔක්කොම සනාතන පරාජය. ආයේ නේකක් නෑ මේකට කියලා. ඒක නිසා ඒක කියවපු සුද්දෙක් ලියනවා මේ ජීවිතය කියන වැඩපිළිවෙල අපේ ජීවන යාත්‍රාව නැත්නම් අපේ මේ ජීවනයේ සලස්ම කියවහම ඒක දිග සමීකරණයක් හැම කෙනාම ඒක විසඳමින් ඉන්නේ. ඒක සුළු කරමින් ඉන්නේ. එක එක මට්ටම් වලට එක එකන සුළු කරලා තියෙනවා. මරණයේදී සියල්ල බිඳුවෙ වැඩි වෙනවා. ඕනෙම උත්තර බිඳුවෙ වැඩි කරපුවම මොකද වෙන්නේ? බිඳුවයි. මරණයේදී ඔක්කොම එකම පරිශ්‍රණය. අන්න ඔක්කොම බිඳුවෙ වැඩි කරන එතකම මැරෙන්න හදනවා. මේ දේවල් පොඩ්ඩක් හිමේ වෙනකොට පොඩ්ඩක් අඩුපාඩු වෙන මරන්න හදනවා. නමුත් ඔක්කොම අන්තිම වෙනකොට වින්දුම් වැඩි කරන්නේ. ඒ නිසා ඒ පැත්තෙන් බලනකොට මේ අපි මෙච්චර මේ ඊර්ෂ්‍යා කරගෙන, ක්‍රෝධ කරගෙන, මාන කරගෙන බුදුජානක මේ වාක්‍යත් එක්කම කියනවා සත්තා දාන, දණ්ඩා දාන, තුවන් තුවන් පේසුඤ්ඤං ආදි වශයෙන් තෝතෝ වරපල කියාගෙන ආයුධ අරගෙන දඬු අරගෙන මුගුරු අරගෙන ගහබැන ගනිමින් මේ කරන නාඩගම තියෙන්නේ මේ මරණේ සියල්ල මරණේ සියල්ල බිඳුවට බහිරව දන්නේ නැති නිසා. ඒක නිසා කාට හරි මේ ජීවත් වෙන වෙලාවේදී ඔබ මරණයකටපත් වෙනවා. ඉතින් විශාල බංකොලොත් භාවයකට නැත්නම් කඩාවැටීමකටපත් වෙනවා. ඒ නිසා ඒව තැනකට යන මේ අතරමඟ ගමනේ ඇයි මෙච්චර රණ්ඩු දරුවාද? ඇයි මෙච්චර පෙන් කරච්චල්? ඒක දැනගෙන ඒක අඩු කරගන්න ක්‍රමයක් තියෙනවා අපි කියන ප්‍රතිපදාවක්. අපි කියන එකට බුද්ධානුගේ බණ කියලා. ඉතින් බුදුජානකගේ මරණ පණිවිඩය ජීවත් වෙන භද්‍ර යවුණේට ගෙනත් කියනවා කොහම වුණත් ඉවර වෙන්න වෙන්නේ මේකෙන්. ඒක නිසා මේ මරණය පිළිබඳව නැත්නම් මේ අවසානයේ ඇති වෙන මේ රුදුරු බලාපොරොත්තු සුන්වීම පිළිබඳව එදිනදා ජීවිතේත් කල්පනා කර කර ඉන්නවනම් ඒ මනසයා ඔච්චරම රණ්ඩු සරුවල් කරන එකක් නැහැ. ඔච්චරම Taman පහත් කළ සලකන එකක් නැහැ. ඔච්චරම හීනමවණ එකක් නැහැ. ඒක නිසා බුදුජානක වහන්සේ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් මම මැරෙන බව දන්නවනම් නැත්නම් මරණයේදී මම බිඳුවට බහිම බව දන්නවනම් ඒක මරණදී සිද්ධ වුණොත් එයාට විශාල පාලනය කරගන්න බැරි අභාග්‍ය සම්පන්න දෙයකටපත් වෙනවා. නිසා මනුස්ස ලෝකෙන් මැරෙන ඔක්කොම අපායමයි. කිසිම කෙනෙක් දිවි ලෝකෙට ගියයි කියලා මේ ළඟදී එක්කෙනෙක් මිනිහෙක් ඉන්න උන්ට කියන්න පුළුවන්. මම දන්නේ පචද කියලා. මේ හුඟාවක් පින් කරපු අය එයා බලලා කියනවා උඩ ගිහිල්ලා නැහැ. මේ ලෝකේ නිකන් ගොඩක් පින් කරලා තියෙනවා. හිතා ගන්න බැරි පුද්ගලයෝ. මරණයෙන් පස්සේ බලනකොට ඒ මනස බොරු කියනවා දන්නේ නැහැ මම දන්නේ නැහැ උට බොරු කෝයි කියලා ඇත්ත කිව්වයි කියලා උට ලාභෙකුත් නැහැ. ඔක කියනවා කිසිම කෙනෙක් මරණයේදී ඒ පරීක්ෂණය සූදානම් නැහැ. මොකද මේ ජීවිතේ පුරාට ඒක පැන පැන ඉන්න එකෙන් කටි පැන පැන ඉන්නවා. කටි පැන අරපණී ශරීර ගිය ගම ඉතින් ඒ වෙනකොට යම් කිසි කෙනෙක් මේ වගේ දරුවෝ පරීක්ෂණයට අපි මේ සූදානම් කරන්නේ. ඒ නිසා මේ කාලා බිලනටලා ජොලි කර කර ඉන්නව වෙනුවට මෙවැනි පරීක්ෂණයට යන්නේ බව කියලා නිතර මරණය සිහිපත් කරනවා නම් ඒක අමෘතයට කෙටිම මාර්ගය කියලා බුදුහාමුදුරු කියනවා. ඒක ඒ පන්දි ස්වාමීන් වහන්සේ කියන බුරුමේ සාමාන්‍ය කාමභෝගී පුද්ගලයා මරණය ගැන සිහිපත් කිරීම මහා වාසනාවන්ත ඒක නිකන් මුස්පේන්තු කාලකන්ණි තත්ත්වයකටපත් කරලා තිනවා කොච්චරද කියනවනම් බටහිර ලෝකෙ ගිහිල්ලා මොනම දක්ෂ ගුරුවරයෙකුටවත් මරණානුස්සති භාවනාව ගන්නන්න බෑ. ඒගොල්ලෝ කොහොමනක්වත් කැමති නෑ. ඒගොල්ලෝ කියනවා මේ අපරාධේ මේ අහක තියෙන කුණු කන්දලයක් අරගෙන මොකටද දුක් විඳින්නේ? ඒ නිසා අපි ඒක ඒක මතක් කරන එක නාස්තිකවාද කියලා කියනවා. උච්ඡේදවාද කියලා කියනවා. ඒ ඒ දර්ශනවලට කැමති නෑ. ඉතින් ඒ නිසා මේ ධම්මදූත සේවයට යන අයට කියනවා චතුරාර්යක භාවනාවල මෛත්‍රී භාවනාව විතරක් මිස බුද්ධානුස්සතිය අසුබ වෙස්ටකට කියන්නේ නැහැ බයි කියන. ඒගොල්ලෝ දෙක දරන්න බෑ මොකද මුළු ලෝකෙම හැදලා තියෙන කාමෙට. කාමයේ දනවන ඔක්කොම දේ ලක්ෂ වාරයක් කිව්වත් ඒක කරනවා. කාමයට විරුද්ධ කිව්වට හරියන්නේ නැහැ. කියපු ගමන් දේශකයත් එපා වෙනවා. දේශනාවත් එපා වෙනවා. තමන්ටත් තමනුත් එපා වෙනවා. ඊපස් දේශනා මේ මුස්පීන්තු ධර්මයක් මොකටද දේශනා කරන්න කියලා. නමුත් සරුව ඒ පණිසංශ කියනවා මරණය නිතරම සිහිපත් කරේ එකනා ලස්සන ජීවත් වෙනවා කියලා. එයා කවදාවත් රණ්ඩු සරුවල් කරන්න යන්නේ නැහැ. එයා කවදාහකත් කුටි කඩා ගන්න යන්නේ නැහැ. කෝකත් මැරෙනවනේ. ලස්සන ජීවත් වෙන එක ලස්සන මැරෙනවා කියලා කියනවා. නිසා මරණානුස්සතිය නිතර වඩන කෙනා ලස්සන ලෝකේ ජීවත් වෙනවා. එයා නොමැරෙයි කියලා. හැම සදා කාලික වෙයි කියලා ප්‍රශ්නයක් නැහැ. එහෙම ලස්සන ජීවත් වෙන කෙනා මරණදී ලස්සන ජීවත් වෙනවා. මේ ධම්මරජාමසු ඉන්නකොට කියනවා එහෙදි ධම්මරජාමසුන්ගේ තාත්තා මහනීතිකාරයා ලෝක පොලිස් පොලිසිය පෙන්ෂන්ගේ කෙනෙක්ලු. ඉතින් අල්ලපු ගෙදර වැටත් එක්ක පාරට වැට ගහන්න ගිහිල්ලා අරින්නෙම නැතුළු රණ්ඩුළු ඉදන්නනවා. පස්සේ බැරිම දැන් නඩුකාරයා ඒ ෆයිට් එකට ආවලු. ඇවිල්ලා කිව්වලු ධම්මදහම්සෝගේ තාත්තට මහතුමේ ඉදම මේ අඩි පාර දිගට තියෙන අඩියක් මේ පැත්තට දෙන එකනේ තියෙන්නේ මෙතන. දැන් මෙච්චර නඩු කියනවා. කොහොමදත් මහත්ය මැරෙනවනේ මේක අතාරින්න එපා. ඒසර මෑගේ තාත්තට නඩුවර හාමුදුරේ ඌත් මැරෙනවනේ. අපි නඩුව යන්. මම විතර නෙවෙයි පියරින්නේ ලේසියට මේක. ඉතින් ඒ වගේ ගැටයක් බුදුරජාණන් වහන්සේ මේ පුංචි දෙයකට දාලා කියනවා උඹේ හිත යමක් නිතර ඇසුරු කරනවා නම් උඹේ හිත නිතරම යමක තරන් දෙනවා නම් අන්නේ තරන් දෙන දේ මම කියා ගන්න එපා මේක මගේ කියා ගන්න එපා මේක මගේ ආත්මය කර ගන්න එපා ඒකට කියනවා නාභිවදති නා නාබි නන්දති නාජෝස තිටති. ඒක ගැන වචන කතා කරන්න එපා. මගේ හිත නිතරම වෙන්නේ මේකේ තියෙනමයි කියලා. අපි හිතමු නැති වෙච්ච දරුවෙක් ගැන, වස්තුවක් ගැන, ඒක ලබාගත ජයග්‍රහණයක් ගැන. එහෙම නැත්නම් නෑදෑයන් පිළිබඳව තමන්ගේ හිත නිතරම පැහැවෙනවා. ඔබජ දානවා. එහෙම නැත්නම් ඒක නිතර තරන් දෙනවා නම් ඒක තව කෙනෙකුට දෙන්න එපා. උගේ හිතත් ඉවරයි. ඒක බොවෙන ලෙඩක්. ඒක දැනගෙන මේක මම නිසා එන එකක්ද වෙන කෙනෙක් නිසා එන එකක්ද මම සහ වෙන කෙනෙක් නිසා දෙකෙන් එන එකක්ද කියලා බැලුවොත් මේක අපි හිතමු මට කරදර කරන එකක් කියලා. අපි හිතනවා මට භාවනා කරන්න භාවනා කරෙන්නේ නැහැ. ඉතින් මම හරියට කරදර වෙනවා. කරදර වුණාට මේ මේක මම නම් මේ කරදර වෙන දෙයක් නිතරම අහපහපයින් දෙයිද නිතරම කොච්ච දම තමයි දෙයිද මේක ළඟ තියාගෙන ඉන්නේ ඒ නිසා මේක මම ගන්නවන ගන්න ප්‍රිය දෙයක් විතරනේ එහෙමනම් මේ පශ්චාත්තාපය ඇයි හිතට එන්නේ ඒක මමද එහෙම නැත්නම් මේක වෙන කෙනෙක් මට දාපු එකක්ද? නැත්නම් මේ දෙකේ සම්බන්ධයක්ද කියලා බැලුවොත් සාරිපුත්‍ර සංසේ පැහැදිලිව කෙනෙක් මමත් නෙවෙයි පිටකෙනෙක් දාපු එකකුත් නෙවෙයි දෙන්නගේ සම්බන්ධතාවයකුත් නෙවෙයි ඒකට අදාළ හේතුවක් තියෙනවා හේතුව නිසා එන්නේ කියලා. ඉතින් හරියට අද ලෝකේ දැන් මේ මේ වගේ රටවල් වල විශේෂයෙන්ම මේ රටෙත් ඕස්ට්‍රේලියාව වගේ රටවල මෙල්බර්න් වල විශේෂයෙන්ම හරියට තියෙනවා මානසික අසහනය. හරියට තියෙනවා ආදතේ. මොකද මේක බිස්නස් කරන තැනනේ. අනික රටවල අනික නගරවලට වැඩිය මෙතන බොහොම වැඩි ගනුදෙනු. ඉතින් ඔයක හරි වැඩි මානසික ආතතිය. ඉතින් ඒක නිසා අපි කොච්චර හම්බ කරත් අපිට ඕනේ රැස්කියාව ලැබුණත් අපිට ඕස කරන පවුලේ ඔක්කොම ලැබුණත් මනුෂයා නිතරම ඉන්නේ එක්ක දවසේ වැඩි 125ක් නැත්නම් ඉන්න ජනගහනයේ 125ක් වැඩි පිරිසක් බෙහෙත් කළ යුතු මට්ටමක අසහනක ජීවත් වෙනවා. මානසික ආතතියක ජීවත් වෙන්නේ. එතෙන් කය පුදුමාකාර අසම්බරතාවයක තියෙනවා. අපේ රැකියාවකදීවත්, gederදිවත්, නිින්දේදිවත් කය සමබර නැහැ. ඉතින් අපි දන්නවා මේක එන්නේ එන්නේ එන්නේ අපහසුරපත් වෙනවා කියලා. ඉතින් ඒ අපහසුරපත් වෙන නිසා ඒ කෙනෙකුට අනිවාර්යයෙන්ම මේ රටවල් වල එයාට මානසික උපදේශකයෙක් අවශ්‍යයි වෛද්‍ය උපදේශකයෙක් වගේ. පහුලේ දොස්තර කෙනෙක් අත්‍යවශ්‍යයි. එහෙම නැතුව ජීවිතයක් ගත කරන්න බෑ ලද්ද බටම්ම. දොස්තර කෙනෙක් ඉන්න ඕන. දොස්තර නොහිටියොත් මෙහි පුරවැසියෙක් නෙවෙයි. ඒ වගේම මානසික වෛද්‍යවරයෙක් ඉන්න ඕන. ඉතින් ගිය ගමන් කියන්නේ මේ මම මට අර කහම්බුණා මේක හම්බුණා කොච්චර දේ වුණත් අසහනේ තමයි තියෙන්නේ කියලා. ඉතින් ඔය මම බැලුවා YouTube එකේ තියෙන ඔය මූජි කියන මනුස්සයත් එක්ක මැක්නේන් සාකච්ඡා කරනවා. මේ මිනිස්සුව පැත්තකටලා ඉන්නේ නිකන් බුද්ධ ආගමෙත් නෙවෙයි. මේ මිනිස්සයා කියනවා මට මේක තේරුණාට පස්සේ මම තීරු ගසුවා කාටවත් උගන්වන්න යන්නේ නැහැ. මම පැත්තකටලා ඉන්නවයි කියලා. නමුත් මිනිස්සු දැන් එන්න පටන් ගත්තා මයි ගාවට. අසහනය ගැන කතා කරන්නේ. මට එන්න පටන් ගත්ත මිනිස්සු ආතති ගැන කතා කරන්නේ. මට ඒ කවදාකවත් හැදෙන්න ලඩක් නෙවෙයි. ඉතින් මයි ළඟට ඇවිල්ලා මිනිස්සු කියනවලු මට මේ තරම් ආතතිය. මට මේ තරම් අසහනේ තියෙනයි කියලා. ඉතින් මම ඇයට ඒත්තු ගන්නවලු ඔය ආතතිය ඔය අසහනයට උඹ හිත නැතුව ජීවත් වෙන්න බෑ. ඒකට ජීවත් වෙන්න ඒ කොචර භූමියක් ඕන. ඒකට අපේ හිත කියනවා. මුත් හිතට පුළුවන් ආතතිය නැතුව ඉන්න. ඒකයි මනසේදී තියෙන සුවිශේෂී ලක්ෂණය. ඒක නිසා ආතතිය ඇවිල්ලා උඹ ගෙට ගෙට ගෙවැදිලා මේක ආක්‍රමණය කරගෙන ඉන්න හැදුවට උඹ දන්නවනම් ඔය එන අමුත්තනසෝ ඉන්න පුළුවන් ඔබට කියලා. ආතතියද තවදුරටත් බෙහෙතත් එක්ක ගනුදෙනුවක් කොහොමයි කරන්නේ නැහැ. ඒක නිසා පුළුවන් නම් ඔය ගినాපු ආතතිය මයි ළඟ තියලා යන්න. කිතර යන්නේ කියලා එක එකක් තියලා නැතුළු අරගෙනම යන්නේ. කිසිම කෙනෙක් කැමති නැහැ ඒක තියලා යන්නේ. නිසා කවුරුවක්වත් දන්නේ නැහැ ආතතියට පුළුවන් මගේ හිත ආක්‍රමණය කරන්න. මොකද ආතතියට කාකාරී එල්ලෙන්නේ නැතු ඉන්න බෑ. එයා පූර්ණ කෙනෙක් නෙවෙයි. ඒ නිසා වැලක් වගේ ගහක් ඕනයට එතෙන්ද. නමුත් මේ ගහ දන්නවනම් මගේ මට පුළුවන් ආතති නැතු ඉන්න කියලා. ඒක තමයි manussකම කියන්නේ. ඒක තමයි පෞරුෂත්වය කියන්නේ. ඒක තමයි බුදුරජාණන්සේ කිය සඳහන් කළා තියෙන්නේ. පබස්සර මිදම් බෙක්ක වෙච්චිතාන්. ආගන්තුකේ උපක්කලිට්ඨේ උපක්කලිට්ඨං තං අසුතෝතෝ අසුතවතෝ පුතුජනෝ අපජානාති තස්ස අසුතවතෝ පුතුජනස සමාධි භාවනා නැතිති වදාමි මහනි මේ හිත කොහොමද ප්‍රභාසරයි නැත්නම් ඒ ප්‍රභාවේ තියෙනවා සියලු දේ කිරීමේ හැකියාව තියෙනවා නමුත් මේ පිටපැත්තේ මාලකර ටිකක් බැඳලා තියෙනවා කුණ තෙල් කුණ ටිකක් ගෑවිලා තිනවා කුණ ටිකක් ඒවා ආගන්තුකයි ඉතින් ඒක නිසා බැලු බැලමට වෙන්නේ ගුණතික විතරයි. පිට ගෑවිලා තියෙන එකනේ. තං අසුතෝතෝ පුතුජනෝ නප්පජාජානාති. බණසු විරු ඇසු විරු ඥාන නැති අසුතෝ පුතුජනේ ඒක දන්නේ එයා කියන්නේ මේ මම හිත සම්පූර්ණයෙන්ම කෙලස් කුලියක් කියලා. මගේ හිත සම්පූර්ණයෙන්ම මලකට කරපු එකක්. මගේ හිත සම්පූර්ණයෙන්ම තෙල් කුණු තරෙච්ච එකක් කියලා. එයාගේ තමන්ගේ සම්පූර්ණ භාවය, මනුස්ස භාවය අර පිට තියෙන ආගන්තුක උපක්ලේශයන්ගේ සංඥා ගන්න නිසා එයාට කවදාකවත් සමාධි භාවනාව හරියන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ නිකන් එක ශාපයක් වගේ කරනවා. අංගුත්තර නිකායේ ඒකක නිපාතේ. ඒත් එක්කම ඊගාව සූත්‍රයේ සඳහන් කරනවා පබස්සර මිදම්බික්ක වෙචිත්තං ආගන්තුකේ උපක්ඛලිටේ උපක්ඛලිටං. අනේ මේ හිත හරිම ප්‍රභාස්වරයි. සාමාන්‍ය අටුවාව දෙන්නේ ප්‍රභාස්වරයි කියන වචනය. මොකද මට හිතෙනවා සියලු දේ ප්‍රභවයක් මේක. සියලු දේ ඇති කිරීමේ මූල ශක්තියක් මේකේ තියෙන්නේ. නමුත්තර පිට අපි ඇසුරු කරන කට්ටිය නිසා ඒක යම් යම් කුමතර විලා තියෙන මේක සුතවත් ආර්ය ශ්‍රාවකයා දන්නවා. ඒ නිසා කවදාකවත් අර පිටලෙල්ල ගැන කතා කරන්නේ නැහැ. ඒක විනිවිද ඇතුළට ගිය ගමන් පිරිසිදු හිතක්. නිවන් දැකපු හිතක් තියෙන්නේ. ඉතින් අර පිටලෙල්ල ගැන විතරක් කතා කර කර ඉන්නවනම් එයාට කවදාකවත් සමාධියක් නැහැ. භාවනාවක් නැහැ. පශ්චාත්තාපයි. බංකොලොත් නිතරම අනික් කට්ටිය දිහා බලන්නේ කුණ ගෑවිච්චි, තරවිච්ච, මලකට කාච්ච ගම මොකද පිටලෙල්ල එහෙමනේ තියෙන්නේ. නමුත් ආර්ය පුද්ගලයා නැත්නම් සුතවත් ආර්ය ශ්‍රාවකයා මේක විනිවිදින්න බැරිද කියලා බලනවා. විනිවිද බැලුවොත් ඇතුළත තියෙන්නේ මට පව කරන්න ඕන පුද්ගලයෙක් මගේ ඇතුළේ නැහැ. ඒක කාල් මාක්ස් උනත් කිව්වා. මනුෂ්‍ය ස්වභාවයෙන් හොඳයි. ඇසුර නිසා පිටලෙල්ල ගෑවිලා තියෙනවා. ඒ මනුෂ්‍යයාට පිටලෙල්ල විඳින්න බෑ. ඒක ගැනම කතා කර කර ඒක ගැනම පශ්චාත්තාප වෙවි ඒක ගැනම හීනමාන කරකට අධිමාන කර කර ගත කරනකොට මේ මනුෂ්‍ය ඇසුර කරන ඔක්කොටම ඒ ලෙඩේ බෝ වෙනවා. ඒකට කියනවා අසේවනාච බාලන. එවැනි බාලව ඒ සේවනය කරන්න එපා. යාගේ වැඩේම පොඩ්ඩක් අක්ක කරගෙන හැම කෙනාගේම ගන්නවා. කක්ක කරලා අනාගෙන ගන්න. අනාගාමී වෙන්න බෑ ඒකට. පොඩි කක්කටියක් තිබ්බත් ගන්න පුළුවන් නේ සෑහෙන ප්‍රදේශයක. උජාන්සි සඳහන් කළා තියෙනවා අසුචි මෝත්‍රයි පොඩ්ඩ තිබ්බත් ගඳයි කක්ක. ඉතින් පොඩ්ඩක් තිබ්බේ අනාගෙන කට්ටිය ඉනේන කට්ටිය ගහන එක තමයි අසුත පුතු ජනය කියන්නේ මොකටද යොමු කට්ටිය. මේ කක්ක ටික කක්ක වලකට දාලා හොදාගෙන අතේ සබන් ටිකක් දාගෙන ගිහිල්ලා ඕන දෙයක් අරගන්න මොකක්වත් දෙන්නේ නැහැ. එහාට කියනවා සුත්‍රත් ආර්ය ශ්‍රාවකයයි කියලා. ඒක නිසා මේ ප්‍රපංච කරනවායි කියලා කියන්නේ අර තියෙන පුංචි කෙලස් ටික අරගෙන ඒක පිළිබඳ කතන්දර ගොතනවායි කියන එක තමයි බටේර කියන්නේ ෆැබ්‍රිකේෂන් කියලා. Story telling. පුංචි දෙයක් තියෙන එක නැත්තේ නෑ. හැබැයි සමස්ත හිතත් එක්ක බලනකොට මේක නොගිනිය හැකි තරම්. මෙයාගේ වැඩේම ඒක විතරමයි කතා කරන්නේ. ඉතින් හිතන්නේ බුදු කෙනෙක් පහළ වෙච්ච නැති ලෝකයක එහෙම මිනිස්සු විතරක් නම් ඉන්නේ තියෙන පුංචි ටික කෙලස් ටික පරිදිච්ච ටික පරිදිච්ච ටික ගැන විතරක්ම කතා කරනකොට ඒ මිනිස්සුන්ට කතාකත් ගැලවීමක් නැහැ. නමුත් බුදුරජාණන්සේ නමක් અભිහිතව පහළ වෙලා ලෝකේ ප්‍රකාශයක් කරනවා. කබසර බිදම්බික වේචිත. බ්ලොක් සියල්ලම දැනගනිලා manussකම කියන්නේම නිවනක්. ඉපදෙනකොට මනස නිවන් දැකලා තියෙනවා. ඌ දන්නේ නැහැ. ඉතින් අර සාස්ෘණ මහජනවා මෙයා පිටිපස්සෙන් මොකද පිටි තියෙන ලෙල්ලනේ පේන්නේ. ඉතින් ඔක්කොමලා ඒකයි සමාදන් වෙලා තියෙන්නේ. කෙනෙකුට හරි විනිවිදින්න පුළුවන් නම් මේක. විපස්සනා කියලා කියන්නේ විනිවිද දැක්මට අනුපස්සනාවට යලි යලි විපස්සනා කරනකොට විනිවිද කියලා බලපුවහම පේනවා. ඒක ඇතුලේ හිතේ මොකක්වත් හොදන්න දෙයක් නැහැ. සාමාන්‍ය ගැමි උපමාවකට දෙන්නේ දිය කඩක පහසි බැඳිලා තියෙනවා නම් දිය කඩ උඩ සල්වීනියා තියෙනවා නම් පිටින් බලුවහම පේන්නේ තනකොළ පිටණියක්. ඉතින් කාට හරි ගියොත් එහෙම කියලා අන්නත් එන්න කියලා වතුරක් කරවන්න කියලා එයා ගිහිල්ලා කියාවේ මොන වතුරද? ඒකේ තියෙන්නේ තනකොළ මේ පාසි. ඒකේ තියෙන සල්විනියාට පේන්නේ නැති. බෝල පිටිනක් වගේ. අයිතිකාරයා කියලා කලයක් කරගෙන වතුර ටික හිමේ කර පාසි ටික හිමේ කරපුවා යට තියෙන හරි පිරිසිදු නිල් වතුරක්. එයා කියනවා උඹ ගිහිල්ලා මේ පාසි ටික යාත්මට කරපු නැති නිසා උඹ කියනවා මේක මේ තන නිල්ලක් කියලා. නමුත් මේකට වතුර තියෙන්නේ. ඒ වතුර කිසිම අවුවකින් හුලඟකින් පීඩා වෙලා නැහැ. පිරිසිදු වතුර තියෙන්නේ. මට පුළුවන් නම් ওই පාසි ටික යාත්මට කරපන්. පාසිරෙන් අයින් කළ වතුර ගත්තට පස්සේ ආයෙ මොකද වෙන්නේ? ආයෙත් මේක වහගන්නවා. ඊගාව එක නැරනකොට ආයෙ පේන්නේ තනකොළ පිටණයක් වගේ. ඉතින් බුදු කෙනෙක් උපදින්නේ ඒක තමයි ස්වභාවය. උඹට තියෙන්නේ මොකද්ද? උඹට එහෙමේ කරලා පොඩ ඇතුළ බලපන්. යාර අර අර පුංචි ලේසය විනිවිද ගන්න බැරි නිසා අපි සමස්ත නිගමනයකට එනවා. මම කියන්නේ නම් හෝදල කොට බැඳ පෙටි කක්කවරක්. අනිත් සියරමත් එච්චරයි. ඒක නිසා මේ ලෝකේ නිවනක් නැහැ. මේ ලෝකේ ගැලවුමක් නැහැ. ඒ නිසා ඊගාවාත්ම ගැන නැත්නම් අල්ලපු ගෙදරකන ගැන අපි මේ වර්තමාන මොහොත සහ වර්තමාන ස්ථානයේ පන්නලා කල්පනා කරන්න. මොකද මේ දී ඇති මොහොතේ ඇත්තව මේ தත්ත්වය දන්නේ නැති නිසා. ඉතින් බුදුරජාණන්සේ කියනවානේ පිටලෙල්ල ගැන නැත්නම් මේ ප්‍රපංචකරණය ගැන නාභිවදති නාජ්ජෝස චිත්තති නාභිනන්දිතෝ ගැන වචන කතා කරන්න එපා. උකට රිංග ගන්න එපා. රිංගනවා රිංගපෑ ඇතුළට. අභිරමණය කරන්න එපයි කියලා. ඉතින් මේ භික්ෂුන් වහන්සේලාට බුදුන්සේ මේක කියලා තවත් වචනයක් අහන්න ඉස්සර උන්වහන්සේ ගන්ධකිලියට වඩිනවා. ඉතින් මං හිතුවා ඊට පස්සේ ඉතින් කතාව දිගට යනවා මේ දෙවෙනි ජවනි කාවදී තියෙන යතෝ නිදානම් පුරිසං පංච සංඥා ලංකා සමුදාචරಂತಿ තත්ත නාබිවතති නාජ්ජෝස චිත්තති න අභි නන්දති කියන මේ කොටස අරගෙන මේක අපිට තේරුම් ගන්න බැරි බව අපි තේරුම් ගනිමු. අපේ හිත යමක නිතර නිතර තරන් දෙනවා නම් අපේ හිත යමක් නිතර නිතර අභිරමණය කරනවා නම් යමක් නිතර නිතර අපේ හිත පාරවනවා නම් ඒක නාභිවදති නාද්දෝස නාජෝස චිත්තති නාබිනන්දති නා නාබි නන්දති නාබි වදති නාජෝස තිත්තති කියන පිළිවෙලයි තියෙන්නේ. මේකම අනිත් පැත්තට දාගන්න ඒ දෙයට මම කියාගන්න එපා, මගේ කියාගන්න එපා, මගේ ආත්මේ කරගන්න එපා. නේතම් මම නේසෝමසින් මේසෝ වත්තා. මේක නාස්තික සංකල්පයක් නේ. මේකට හොඳ උත්තරයක් තියෙනවා ආස්තික පැත්තෙන්. එහෙම අබිරමණය කරන්නේ නැති එහෙම නිතර නිතර හිත දොඩමලු කරන්නේ නැති එහෙම තරන් දෙන්නේ නැති අරමුණක හිත නිතරම තියලා තියන්නේ එච්චරයි. එතකොට අරවට එන්න දෙයක් නැහැ. මේ තමයි බුදුජානනාංශයේ ඉදිරිපත් කරන ප්‍රතිපදාව. අපේ හිත යකයි කම්මල වගේ මොකක් කරේ වැරදිච්ච එකක්. මොකක් කරේ හරිය එකක්. එහෙම නැත්නම් උතරනිකක් අල්ලන්නේ මේකම මේ හරකෙක් තනකොළ කාලා වහම හරා කන්නා වගේ මේක තමයි දවස ගත වෙන්නේ අපි. එimhe ගත වෙන නිසා මේ මිනිස්යා තුල කවදාකවත් හිතක සාන්තියක්, නිරාමිෂ සුඛයක් මිනිස් ජීවිතේ කවදාකවත් ලැබෙන්නේ නැහැ. ඒ නිසා බුදුචාන් වහන්සේ සඳහන් කළ තියෙන මේක මිනිස් හිතක හැටි. එයා දන්නේ පිටලෙල්ල විතරයි. පිටලෙල්ල තියෙනවා අපිට වෙන කතන්දර ගොතනවා. ඒක පිළිබඳව නැවත නැවත හිත හිත ඉන්නවා. ඒක ඒක නැති කරන්න බෑ. ඒක නැති කරන්න ඒක ප්‍රතිස්ථාපනය කරන්න ඕනේ. එහෙම කතන්දර නොගොතන උදාසීන ප්‍රත්‍යක්ෂණය කළ හැකි අරමුණක ඉඳ ඉඳ ඉඳ ඉඳ අපිට තේරෙන්න පටන් ගන්නව අර කතන්දර ගැටීමේ ආශාව නිසා එහෙම නොවන අරමුණකට දාපු ගමන් අපේ හිත කැළේ තිබෙන ගොම්මි හරකේ කුළුමි හරකේ ගමර කියනලා බැඳා වගේ පුදුමාකාර අපහසාන කරපත් වෙනවා. හිතින් නෑ. මොකද එයා ඉල්ලන්නේම අර ඕජාව දෙන කතන්දර ගොතන සාහිත්‍යමය එහෙම නැත්නම් අලංකාර වචන යොදලා දේවල් වල කතා කර කර ඉන්න ගන්න දෙයක් නෑ වෙනම දෙයක්. ඒකට හාර පද්ධතියක් ඇති. උදාසීන අරමුණකට දාන්න කියලා බුදුජානනාථය අපට ආස්තික ප්‍රතිපත්තියක් දෙනවා. කමඨහනකට හිත දාපන්. රූප කර්මත්තාට හිත දාපන්. ඒ දාන චිත්තක්ෂණය ඔය කියන අභිරමණයක් නෑ, අභිවදනයක් නෑ. රින්කා ගැනීමකුත් නැති බව බුදුන්ස් කියන ඉස්සෙල්ල විශ්වාස කරන්න. ඒක දැනෙන්නේ නැහැ Tamanට. ඒක නිසා යම් වෙලාවක Tamanට තීරණ නම් හිත නිතරම මේ තරන්දෙන, කැකෑරෙන, වද දෙන, සිත් පීඩා ගන්න මොනවාරි එකක ඉන්නවයි කියලා ඒක ස්වභාවය කියලා හිතන්න එපා. ඒ වෙනුවට බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා ඉන්නවා දුර්ලභ බුද්ධ පාදෝ ලෝකස්මී. ඒ වෙනුවට හිතන්න මට දුර්ලභව මනසාත්ම භාවය ලැබිලා තියෙනවා. මම ක්ෂණ සම්පත්තිය ගන්නවා. මොකද්ද ක්ෂණ සම්පත්තිය කියන්නේ? ඒ කරන අතෝරක් නැතුව කරන මේ වමාරා කෑම වෙනුවට බුද්ධ ආදී උත්පන්න ආශලා විසින් පෙන්වන ලද අරමුණක හිත පවත්තන්නේ කියලා. එතනදී බරපතල ප්‍රශ්නයක් තියෙන බව මහසිසියාඩෝ ස්වාමීන් වහන්සේ පැත්තකට කරලා කියනවා කෙලිම කතා කරන්නේ චිත්තක්ෂණයකට Tamange අරමුණට හිත යන වෙලාවේ ඒ හිත අභිරමණයක්වත් නැහැ. අභිවදනයක්වත් නැහැ. අජෝසනයක්වත් නැහැ. මොකද මේ ආනාපාන කියන්නේ කතන්දර ගොතන්න පුළුවන් එකක් නෙවෙයිනේ. ආනාපාන කියලා කියන්නේ අපාපයින්න පුළුවන් එකක් නෙවෙයි. ඒක මධ්‍යස්ථයි. ඒක උදාසීනයි. ඒක ප්‍රත්‍යක්ෂණය කළ හැකි. එහෙම ඉන්නකොට චිත්තක්ෂණයට ගණ්ඩ බැරිකමක් සාමාන්‍ය මිනිසෙකුට නැහැ. ඔක් ගත්තට පස්සේ ඒ චිත්තක්ෂණය තුල කෙලස් නැති බව ඒ චිත්තක්ෂණයට තේරුම් ගන්න බැරි ගතියක් තියෙනවා. ඒක මේ හිතේ තියෙන පොඩි හුරස්පරස් ගතියක්. කෙලස් නැති චිත්තක්ෂණයට ගියාම ඒ චිත්තක්ෂණේ කෙලස් නැති බව ඒ චිත්තක්ෂණේදීම අල්ලන්න බෑ කියලා අටුවාචාරින් වහන්සේ කියන මේ ඇඟිලි පිටරේට ඇඟිලි පිටරේ අල්ලන්න බෑ. ඒක අල්ලන්න වෙන්නේ තව ඇඟිලි පිටරේක. ඕනම චිත්තක්ෂණයක අපි කෙලෙස් නැත්තන්ට ආවට එයාට මම ඉන්නේ කෙලෙස් නැත්තනක බව ප්‍රත්‍යක්ෂණය කරන්න බෑ. ඒක කියනවා මගේ ඇහැට මුළු ලෝකෙම බලන්න පුළුවන් වුණාට ඇහැට කවදාකවත් ඇහැ දකින්න බෑ. සෝවාලංකාරේ නෝනේ තමන්ට දැක ගන්නට බෑනේ බලන්නේ ඒ ශ්‍රියාව කැඩපතට නෙබීලයි ඉතින් මේ තමන්ගේ මොන කවදාවත් දැකලා නෙවෙයි අපි කතා කරන්නේ Taman දැකලා තියෙන ප්‍රතිබිම්බයක්. පිළිඹුවක්. මේ සියලු දේම බලන ඇහැට Taman පේන්නේ ඉතින් ඒ උපමා දෙකෙන් කියන්න කියනවා මේ හිත නික්ලේශිතන්ට යන්න බැරි එක නෙමෙයි ප්‍රශ්නේ. ඒකටත් බුදුන් අහන්න ඕනේ, ශ්‍රද්ධාව තියෙන්න ඕනේ, සීලයේ සතිය තියෙනවා. ගියාට ඒ හිත අයිති කෙනා විශේෂයෙන්ම අර ප්‍රපංචකරණේ කතන්දර ගෙතීමේ අලංකාර සාහිත්‍යයේ ඉඳලා ඉන්න එකකට මේක පේන්නේ නීරසකමක් විදියට, කම්මැලිකමක් විදියට, ඒකාකාරීකමක් විදියට මිස මේ කෙලෙස් නැතිවක් කියලා තේරුම් ගන්නෑ. ඉතින් ඒ නිසා මම මෙතන ගියාට පස්සේ මම දන්නවා ඕගොල්ලෝ මාව පටලවා ගන්නවා කියලා මාත් එකක් පැටලේ මාවත් පටලවයි. නමුත් මම කියනවා මේක. මොකද්ද? ඕගොල්ලෝ මම හිතනවා අභිධර්මයේ ගිරුවා ටික කාලයක් පහුගිය දවස්වල ඒ නිසා මම පොඩි අභිධර්මයෙන් කැලලක් අර ගන්නවා මේකෙදී. මේ කියන දේවල් මම අදහනවා කියන එක නෙවෙයි මම නිදර්ශනයක් ගන්න. කියනවා ඒගොල්ල භවංක චිත්තය පිටින් අරමුණක් වැඩිච්ච ගමන් භවංග උපච්ඡේදනය වෙනවා. ඒකට පංචද්වාර වජ්ජනය වෙනවා. ඊට පස්සේ සම්පටිච්චන සම්තිරණ වොත්තපන කියලා හිතවිලි ටිකක් පෙන්වනවා. දැම්මගේ හිත ඊට පස්සේ අපි ගත්තොත් රූප ආරම්මණයක් නම් ඇතුනේ චක්කු විඥානය නම් ඉස්ලාම භවංග චලනයක් වෙලා භවංග උපච්ඡේදනයක් වෙනවා. හිත ස්ට්‍රීම් එකෙන් කැඩිලා පංචද්වාර වජන හිතට යනවා. පංචද්වාර වජන ගියාට පස්සේ ඒ එන රූපාරම්මණය සම්පටිච්ඡනේ වෙනවා, හමු වෙනවා. ඊට පස්සේ සම්තිරණය කරනවා රූපයක් මේ වෙන්නේ සද්දයක් නෙවෙයි ගඳක් නෙවෙයි රසක් නෙවෙයි පොට්ටබ්බයක් නෙවෙයි ධර්මාරම්මණයක් නෙවෙයි කියලා තීරණයක් ගන්න ඊට පස්සේ තමයි සීල එක ගන්න වත්තපණය කියලා කියන ස්ථාපනය කරනවා ඒ නිසා භවංග චලනයේ ඉඳලා වත්තපණය කියන්නේ චිත්තක්කන හතරක් යනවා රූපේ බලන ගමන් රූපේ බලන බව දැනගන්න ඒ නිසා කෙලෙස් නැති හිතක් ඇති වෙලත් ඒක කෙලෙස් නැති හිතක් බව ඇතිකරනද මහසි ෂැඩෝ කියන උන්වහන්සේ ඇත්තටම අපි ධර්ම පිළිගන්න එක්ස්පර්ට් කෙනෙක්. හිත කෙලෙස් නැති හිතක් ඇති වෙලා ඒ කෙලෙස් නැති හිතක් බව දැනගන්න ඒ චිත්තක්ෂණය බෑ ඒක ගැම්ම තුල සිද්ධ වෙන්නේ. ජවය තුල සිද්ධ වෙන්නේ. ඒ චිත්ත ප්‍රවෘත්ති එක දිගට යන්න ඕන. යන කම්ම සද්ධාවෙන් කරන්න ඕන. යන කම් මේක කඩා ගන්න නැතුව කෙරුවොත් සුත්තමේ ඥානයක් තියෙනවා නම් ණය විපස්සනාටත් වැටුනොත් තේරෙයි දැන් මේ වෙලාවේදී කතන්දර ගෙතීමක් නෙවෙයි මේ යන්නේ ඇති හැටිය දැකීමක් කියලා. එහෙම නැත්නම් අලංකාර සාහිත්‍යයක් නෙවෙයි මක්වීමක් නෙවෙයි මේ තියෙන ආනාපානමයි. මේ ආස්වාසහිත මේ ප්‍රසවාසහිත මේ වම දකුණ කර්ම වම තියෙන හිත වම වම ආස්වාස අධ්‍යක්ෂණය දකුණ කියලා හක්මනේ හෝ ඒ කරගෙන යන වැඩේ එක දිගට චිත්තක්ෂණ හතරක් ගියාට පස්සේ තමයි උත්තරපණේ සිද්ධ වෙන්නේ. ඉතින් කාටවත් අහන්න බෑ මොකද්ද චිත්තක්ෂණේ කියන්නේ කියලා. ඒක කියනවා කාලේ කුඩාම අංශුව කියලා. ආන්නේ ඒක වෙනකොට ඒකෙන් පොයින්ට් එකක් නැත්තම් කාරණාව කරගන්න මහශිෂ්‍යයලු චිත්තක්ෂණයකට හිත නිවන් දැක්කට ඒ දෙයට නිවන් කියලා තේරුම් ගන්න බෑ. චිත්තක්ෂණ දෙකකට හිත නිවන් දැක්කට ඒක නිවන කියලා. తాවකාලික නිවන කියලා තේරෙන්නේ නැහැ. චිත්තක්ෂණ තුනකට බෑ හතකට ගියෝ සුතමේ ඥානෙ තියෙනවනම් අන්වේ ඥාන තියෙනවනම් ණය විපස්සනාව තියෙනවා යට හිතා ගන්න පුළුවන් ආ මේක වෙන්න ඇති මේ තදංග නිබ්බුතිය කියන්නේ කියලා. නමුත් ඒක වැටහෙන්නේ මොකද්ද? අර කතන්දර ගොතන අලංකාර සාහිත්‍යයත් එක්ක බලනකොට මහා කම්මැලිකමක්, නීරසකමක්, ඒකාකාරීවම චිත්තකය හතරක්ම එකම අරමුණේ ඉඳලා තියෙනවා. ඉතින් සමේ නීරසකමට තමයි නිවන කියන්නේ. ඒ පැත්තෙන් බලනකොට මල්ල ඕන්තුයි දැන්. දැන් ගෙදර ගෙනියන්න වෙන්නේ නිවන කියලා පිළිනොච්ච බනිස් එකක් වගේ එකක්. මොකද අපි මුළු ජීවිතේම බැලුවේ මේ කම්මැලිකම නැති කරන්නනේ, නීරසකම නැති කරන්නනේ, පහලුකම නැති කරන්නනේ. මේ ඒකාකාරීකම නැති කරන්නේ දැන් අපිට බාර ගන්න වෙනවා මේ ඒකාකාරීකම නීරස පාඩුගතිය මේ එහෙම නැත්නම් අපි කියන නිබ්බිදාව නිවනේ පෙරගමන් කරුවා නිසා භාවනා කරනකොට නිබ්බිදාව ආවට පස්සේ තමයි ඊතුරු විපස්සනා ඥාන ටික එන්නේ. ඒ නිසා අපි භාවනාවට පෙළඹෙනවා නම් අපේ ලොකු ස්වාමීන් වහන්සේ කියන විදිහට මේ නීරස ගතිය, බලාපොරොත්තු සුන්විච්ච ගතිය, ඒකාකාරී ගතිය, කම්මැලි ගතියක් එනවනම් ඒක පූර්ව නිමිත්තක් කරගත්තත්, පුබ්බංගම කරගත්තත්, ඒකට ලෑස්තිලා ගියොත් එයාට තේරෙන්න පටන් ගන්නවා ඉන් එපිට යන හැමදේම ප්‍රපංච කරනවා ඉන් එපිට යන හැමදේම තෘෂ්ණා කරනවා මේකේ තෘෂ්ණාව නැතිකම තමයි මේ නීරසකම කියන්නේ නමුත් අපි ඒකට වෛර කරනවා අපි ඒක ඉහයින් අල්ලන්න හදනවා ඒක පන්නලා අල්ලන්න හදනවා ඉතින් ඒකට හැමදාම යා අර බාධා කරන දේත් එක්ක ගැටි ගැටි මං හරිම කාලා කන්නේ මට මේ මොනවද තිබුණත් හරියන්නේ නැහැ මට භාවනාව හරියන්නේ මේ ඇත්තටම භාවනාව හරිය ගිහිල්ලා නමුත් මේ එන ලකුණු භාවනාක පරිණිමිත්තක් බව දන්නේ නිසා භාවනා කරාට බුද්ධෝත්පාද කාලයක නොවි භාවනා කරාට කවදාකවත් නිවන් දකින්න බෑ. කවුරු හරි කියලා දෙන්න ඕනේ භාවනා කරනවම කම්මැලිකමක් එයි. ඒක වැරද්දක් නෙවෙයි. උඹට සද්ධාව තියෙනවා. උඹට සීල තියෙනවා. උඹට සතිය තියෙනවා. ඔය ඔයක තුලම ඵලයන් කාගෙන ඒ නීරසකම තුලම ඒ කම්මැලිකම තුලම ඒ ඒකාකාරීකම තුළම ඒ බලාපොරොත්තු සුමිච්ච ගතිය තුළම සැක කරන ගතිය තුළම අනතුරුදායක ගතිය තුළම මොකක්වත් වෙන්නේ නැහැ. මොකක්වත්ම වෙන්නේ නැහැ. පුරුෂත් පෞරුෂත්වයේ වැඩේ. නමුත් අපේ අම්මලා තාත්තලා මේක අපිට කියලා දෙනවද? පන්ති කාමරයේ කවුරු හරි ගුරුවරයෙක් අපිට කියලා දෙනවද? ඒගොල්ලෝ කියන්නේ ඒකාකාරී වුණොත් ඒ පයබර වලට පිටි කරහා බේත් බඳිනෝගේ තට්ටු මාරු කරපන් කොට්ටේ මාරු කරපන් ඒක වෙනුවට මේක ගනින් ඒක වෙනුවට මේක ගනින් කියලා රූප ඒකාකාරණ සද්දෙට යනවා සද්ද ඒකාකාරණ ගඳට යනවා මෙව මාරු කර කර යනවා මිසක් එකම අරමුණක දිගට යනකොට මේ මතුවෙන නීරස ගතිය එහෙම නැත්නම් මේ කෙන්නේ බද මතුවෙච්ච නැති කිසිම කෙනෙක් නැහැ මෙතන ඔක්කොම ඒකට වෛර කරනවා ඒකල නිවන කියලා අයිස්ක්‍රීම් වගේ මුරුක්කු වගේ ජිජුප්ස් වගේ මොනවද හෝ බලාපොරොත්තු වෙනවා ගෙදර යනකොට ගෙනියන්න. හම්බ වෙයි. හම්බ වෙයි. එතකොට එහෙමනම් මොකටද බුදුරජාණන් ශ්‍රීස්තරහට මේ දුක්ඛ සත්‍ය දේශාව හදලා මදාලා. කාට හරි තේරෙනව නම් නිකන් උකුණු පස්ස පැත්තක් තරම් මොළ ධාතුව තියෙන කෙනෙකුට මේ දුක තමයි මේ නිබ්බිදා වශයෙන් පේන්නේ මේ දුක තමයි නීරසකම් වශයෙන් පේන්නේ මේ දුක තමයි ඒකාකාරීකම් වශයෙන් පේන්නේ මේ දුක තමයි මේ සැක වශයෙන් එළියට එන්නේ මේ දුක තමයි මේ මම අනතුරටපත් කරන්න කියලා මේකට සද්ධාවෙන් ඵලයන් මේකට සීලෙන් ඵලයන් කමක් නැහැනේ මං සීලෙක නෙමෙයි. සතියෙන් ඵලයන් කියලා බුදුජානන්සේ සඳහන් කරනවා යම් වෙලාවක මගේ හිත මොන හරි කුණකට රාගානුසය, දෝසානුසය, මෝහානුසය, පටුගානුසය, අවිජ්ජානුසය, භවරාගානුසය කියන මොන හරි අපිට නම දැනගත් හරි නැතුව හරි මොකක් හරි ඒක දැන කරකිනවා නම් එයා දැනගන්න ඕනේ මේ වෙනුවට මට අරස්සා දින ක්ෂණ සම්පත්තිය මොකද්ද? එතෙන්ට යන්නේ ගියානම් ඒකට හිත දැම්මනම් අර සේරම මේ අරමුණට හිත දැමීම නිසා ප්‍රතිස්ථාපන වෙනවා. ඒක මුලදී අදහන්න. ඒ නිසා අරමු හිත යම් කෙලෙසයකට ගියයි කියලා දැනගන්න එක ලොකුම ලාභයක්. මොකද එයා දන්නවා එතකොට ගිහිලා තැම්පත් කරන්න ඕන තැන. හැබැයි ඊට කලින් අරමුණ හඳුන්වලා දීලා තියෙනවා. නික්ලේශී තැන. ඒකට බුදුන්සේ අශෝක විරජං ඛේමං කියලා සඳහන් කරලා තියෙනවා. ශෝක නැති තැන, රජස් නැති තැන, ക്ഷേම භූමිය අඳුන්ලා දීලා ඊටර කෙලෙස් දෙන්නයි. එතකොට Taman දන්නවා එන කෙලෙස්ය හැටියට මට තියෙන්නේ මොන වගේ චරිතයක්ද කියලා. මට තියෙන්නේ රාගයත් එක්කම කතන්දර ගොතන, රාගයත් එක්ක පටලැවෙන, අනුන්ට රාගේ තියෙනවා කියලා කී කියා ඉන්න ඒකටම අභිරමණය කරන්න, ඒකටම බැහැ ගන්න, ඒකටම කතා කරන හිතක්ද? නැත්නම් ද්වේෂය නද්දකින් නොපතන්න දෝමකින් අනේ හිඳ ගන්නෑනේ අරකිට කියන හිත. එහෙම නැත්නම් මම මෝඩයා මට නිදිමත එනවා මට කිසි ධෛර්යයක් උනන්දුවක් නැහැ කියලා මේ තුනම අනිවාර්යයෙන් මේ තුන එකම කෙනාට තුනම ඉන්නේ. ඒක එන්න ඕනේ. ආවට පස්සේ ඒ වෙනුවට මම දැන් යන්න ඕනේ මොකද්ද? ප්‍රපංච නොකරන කතන්දර නොගොතන රිංග ගන්න බැරි මම කියා ගන්න බැරි මූල කර්මත්තාන්න ගෙනියන්න පුළුවන් නම් මම කියනවා නිවන් දැකලා ඉන්නේ කියලා. කෙලෙසේ තියෙනවා මෙතන, නික්ලේශී තන තියෙනවා මෙතන. මේ දෙකම දීලා තියෙන වෙලාවේදී පරෝපදේශ රහිතව මෙන්න මෙතෙන්ද ගියොත් අශෝකං විරජං කේමං කියලා දන්නවනම් ඌ නිවන් දැකලා ඉන්නේ. ඒකද කියනවා ආසේවන ප්‍රති කියලා. ඇසුරු කරනවා. මේ පැත්තෙන් එනවා වද දෙන පැත්ත. අධ්‍යෝසනය කරන, අභිවදනය කරන, ප්‍රපංච කරනදී ඒක මමත් නෙවෙයි, අනුමුත් නෙවෙයි, ඒකේ කර්මානුරූප වෙනවා. ඒ නිසා තමයි දෙන අසහනයි. දුක. ඒ වෙනකොට බුදුහාමුදුරුත් එක්ක එකඟ වෙලා අපි අර කරගත්ත ക്ഷേම භූමිය තියෙනවා අපට. නික්ලේශී තැන තියෙනවා අපට. නිර්මල තැන තියෙනවා. මේ දෙකම තිබුණාට පස්සේ කාට හරි පුළුවන් නම් මේක අගෝචර භූමිය මේක ගෝචර භූමිය අගෝචර භූමියේ ඉඳලා ගෝචර භූමියට යන්න කිසිම බාධාවක් නැහැ. දෙවන්නේක් සම්බන්ධ නැහැ. මොනම අවශ්‍යතාවයකුත් නැහැ. ඒ යෑම මගේ පරම කෘත්‍යය. එහෙම නැත්නම් මා විශ්ින් මට අනුකම්පාවෙන් කරන දෙන පරම කෘත්‍යය කියන බැලීමෙන් බැලුවොත් ලස්සන ධර්මයක් තේරෙනවා. මේ ගෝචර භූමියේ සාධාරණීකරණය කෙලස් නැතුව වෙන්නේ ගෝචර භූමිය, නික්ලේශී භූමිය, නික්ලේශී භූමියක් බව වෙන්නේ කෙලෙස් එක්ක සාපේක්ෂව නැත්තම් නිර්ම කේවල කෙලෙස් නැත්ත්වයක් ලෝකේ නැහැ. නිසා කෙලෙස් සහිත තැනක ඉඳලා, නැත්නම් පීඩිත තැනක ඉඳලා, කෙලසිච්ච තැනක ඉඳලා, සැක කරන තැනක ඉඳලා, බය කරන තැනක ඉඳලා මේ අරමුණට එන්න ඒ බයේ ඉඳද්දිම සැකේ ඉඳද්දිම කාට හරි මතක් වෙනවනම් ඒක තමයි යෝනිසෝමනසිකාරය කියලා කියන්නේ. ඒක පුදුමාකාර අතාර්කික මනසක්. කෙලෙස් වල ඉන්නකොට තියෙන මං ඉන්නේ කෙලෙස් මෙන්න මෙතන නික්ලස්. නිකුලස් නිකුලස් අයියාගේ. මෙතන කියලා දාන එකයි තියෙන්නේ. මේ නිකුලස් හඳුනන්නේ නැතිකම ප්‍රශ්නේදී. අපි මේ කෙලෙස් වලටම අහු වෙලා කෙලෙස් එකම කතන්දර ගතකොට ඒක දිගේ යන්න පටන් ගත්තාම බුදුහාමුදුරන කරන්න උදව්වක් නැහැ. අපේ manussකමෙන් ඇති වැඩක් නැහැ. ක්ෂණ සම්පත්තිය කියන එකේ තේරුමක් නැහැ. සද්ධර්ම ශ්‍රවණය ඇති වැඩක් නැහැ. සත්පුරුෂ ආශ්‍රයෙන් ඇති වැඩක් නැහැ. පැවිද්දෙන් ඇති වැඩක් නැහැ. මේ දෙකම දුන්න දෙන්න ඕනේ. මම දෙන්නෝනේ මේ කෙලෙස්. මේ ඔබ ඔබ නිතරම පේනවනේ නිින්දයන් නැති දක්මිති කන එපා වෙන ගොජේ. මෙතනයි. මෙතන තියෙනවා මූල කර්මස්ථාන. එහෙම නැත්නම් අපි ඉරියව්ව මීට වැඩිය මේක හොඳයි කියලා තේරෙනවා උඹට උකුණු ඔලුව තරම් හරි මොලයක් තියෙනවා. ඒකවත් තේරෙන්නේ නැති විශාල පිටසක් මේකේ ඉන්නේ. ඒ මොකද අපිට උගන්වන හැම කෙනෙක්ම අපි මේකේ මේ කෙලෙස් සහිත තැන රඳවන්න තමයි අපිට මේ විශේෂ විශේෂ උගන්වන්නේ. මේ ලෝකේ තියෙන අරක හැම දැනුමක්ම මේ නික්ලේශී තැන ඉඳලා ගත්තේම නෙවෙයි. නික්ලේශී තැන ඉන්නේ නැතුව කෙලෙස් තැන ඉඳලා ඉස්සරහට උඹට හොඳ තැනක් හම්බ වෙයි කියලා පචයක් මේ මුළු ලෝක ඥාන කියලා කියන්නේ. මේ ලෝක ඥාන තියෙන එක එක සතුටේ නැහැ. ඒක මේ දෙයයන්න්සේ දැන් එනවයි කියලා ලියලා තියෙනවා. මම වෙන ආගමකට බයිනවා නෙවෙයි. ඒෂාන් කියනවා ඒ හයිස්කෝලේ ගිය කතෝලික ආගමදලු. ඉතින් නෝටිස් බෝඩ් එකේ මේ දාලා තිබුණලු දෙවියන්න්සේ ළඟදී මේනවයි කියලා. ඉතින් මෙයා යටිල්ලි වලු කවුද එයාපෝට් එකට යන්නේ කියලා. <laughs> ඉස්කෝලෙන් අස් කරාලු. ඉතින් මේ වගේ අපි හිතන දැන් ඉගෙන ගත්තාම ඊගා චිත්තක්ෂණේ කෙලස් නැති වෙනවා. එනතම මට අවශ්‍ය දේ ලැබෙන මොකක්වත් ලැබෙන්නේ නැහැ. මේ චිත්තක්ෂණෙමයි කෙලස් නැත්තේ. මෙතන තියෙනවා කෙලස් සහිත තැන. මෙතන තියෙනවා නික්ලේශී තැන. මේ දෙන්න අතරේ කවදාවත් ගැටුමක් නැහැ. මම නැවතත් කියනවා මේ සම්පූර්ණ කෙලෙස් සහිත තැනයි මේ නික්ලේශී තැනයි අතර කවදාකවත් ගැටුමක් නැහැ ප්‍රතිවිරුද්ධ ධර්ම දෙකක් උනාට. නිදර්ශන කීපයක් පෙන්වන්නම් මම ඒක මේ මදුපිණ්ඩික සූත්‍රයට අදාළ නැහැ. නිලුම් මල් පෙත්තක පිළිගඳ ගන්න වතුර බින්දුවක් තියන්න පෙත්ත උඩ වතුර තිබුණාට වතුර පෙත්ත ගෑවිලා නැහැ. පෙත්ත හෙලනකොට වතුර වැටෙනවා. ඇලපත දිය කඳුලක්සේ. අපිට නේ ඒකට මේක තියෙන කියලා නෑ. වතුරේ ගතිය නෙළුම් පිටට යන්නේ නෑ. නෙළුම් පිටේ ගතිය වතුරට යන්නේත් නෑ. ඒ වගේ මේ කෙලස් ටික තියෙන මේ නිර්මල තැන කෙලසින් කෙලසිලා නැහැ. ඒ වගේ මේ නිර්මල ගතිය කෙලස් අඳුරන්නේ නැහැ. මේ දෙක එක ළඟ තිබ්බොත් අපි හිතන්නේ තියන්න බැරි වෙයි කියලා. බුදුම පන්දි ස්වාමීන් වහන්සේ කියනවා ටීවී එකක් ඉස්සරහින් ඉන්නේ කියලා. ඉඳලා ටීවී එකේ ප්‍රෝග්‍රෑම් එක නැතුව ටික්චර් එන වෙලාව දන්නවද මම දැන් දැන් තියෙන වගේ නෑ සමහර වගේ දැන් ඉස්සර තිබුණ ටෙලිවිෂන් තිබුණා දැන් ප්‍රෝග්‍රෑම් එක ආවට පස්සේ තමයි ඕන් වෙන්නේ ඉස්සර තිබුණ ටෙලිවිෂන් ඒක දැම්මම පස්සේ ටික් පැතිලා පස්සේ ටියුන් කරලා තමයි කෙල්ලයි කොල්ලයි දුෂ්ටයයි මල් ගහයි එන්නේ ඊට ඉස්සර තියෙන ඩොට් නේ මම දැන් මම වැරදින හදන්නේ ඒ කියනවා ඒ ස්වාමීන් වහන්සේ කියනවා එක අඟලක් ඇතුළත ඩොට් 74ක් වැටෙනවා. කවදාකවත් ඩොට්ස් දෙකක් ගැටෙනවා දැකලා තියෙනවද කියලා. කවදාවත් ගැටෙන්නේ නැහැ. එක ඩොට් එකක් යනකොටම තව එකක් එනවා. දෙන්නේ එකවර ඇවිල්ලා කාලේ ගැටමකුත් නැහැ. දේශේ ගැටමකුත් නැහැ. අපේ හිතේ මේ කොනක කෙලස් තිබුණාද? නික්ලේශී බව අනික් කෙලවරේ ඉන්නවා කිසිම ගැටුමක් නැහැ. අපි ඒක දන්නේ නැහැ. දන්න කෙනා කොච්චර කෙලෙසිච්ච කෙනෙකුටත් බනින්නේ මොකද එයා දන්නවනම් මේකේ කෙලෙස් සමාදානෙ වෙනුවට නික්ලෙස් සමාදානෙ වෙච්ච ගමන් එයා ආර්ය භූමියට යනවා. කෙලෙස් සමාදානෙ ගිය ගමන් පුතජන වෙනවා. දෙකම තියෙනවා. ඉතින් ඒකෙදි මේ නිතර පැහැවන නිතර ගොජ දමන නිතර හිත දුවන යමක් Taman ළඟ තියෙනවා නම් ඒක තමයි මගේ පෞරුෂත්වය කියලා ගන්නවා. එහෙනම් තමයි මගේ හැඩේ. මගේ මම කියන්නේ ඒක තමයි. අපේ හිත නිස්කලංක වෙච්ච ගමන් අපේ හිතේ මොනවා නිතර ඇවිල්ලා වද දෙන ගතිය තමයි මගේ ප්‍රകൃතිය. ඒ ප්‍රകൃතිය මං කැමති නෑ. ඒක නිසා නිල්ලම ගහලා තියෙනවා බෝඩ් එක. උඹේ ප්‍රകൃතිය කවදා හරි උඹ දැක්කොත් බුදුවන්න පටන් ගන්නේ භූතයක් දැක්කයි කියලා. මොකද ඒක යටපත් කරන්නේ මේ නටන්නේ. භාවනාද කරන්නේ ඒකට එන්න හරිනවා. අපි කියනවා පිස්සු ඇච්ච මිනිසුන්ට පිස්සු ඇද්දලන්නේ. ලෙඩ කරන්න ඉස්සල්ලා. ඔය මේ අල්පුහුලලයි අනම්මන කාලා ලෙඩ ඇද්දලන්න නැත්නම් ලෙඩ දැන් කරන්න බෑ. ඒ භාවනාවේ ගියාට පස්සේ අපි යන කෙලස් ටික එනවා. අන්නේ කෙලස් එනකොට එකක් ඒක දැනගන්න මේ මගේ මන අපිට එනවා නම් මම අකමැති වෙන එක වෙන්නේ මේක දෙයයන්ාංශ කරපු දෙයක්ුත් නෙවෙයි. මේක දෙකේ එකතුවකුත් නෙවෙයි හේතුඵල ධර්මකින් එන්නේ. බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා ඉනවා. මේක වදයක් නම් මේක ප්‍රපංචයක් නම් මේක ගොජයක් නම් නික්ලේශී තන කල්ලාතුවම අරමුණු කරගෙන ඉන්න. මේක දැක්කට පස්සේ මේක හිතට කිසි ප්‍රශ්නයක් නැහැ. සැක නම් බය නම් කෙලසෙනවා කියලා හිතෙනවා නම් නික්ලේශී තන්ට යන්න අරමුණට යන්න නික්ලේශී තන්ට ගිය ගමන් පිරිසුදුකම තේරෙන්නේ. ඒක ටික වේලාවක් ඉන්න. ඉන්න හැම චිත්තක්ෂණයම මේකේ බලපෑම නැති වෙනවා. අන්තිමට තමයි තේරෙන පටන් ගන්නවා මේ බලාගෙන ඉන්න අරමුණේ නිෂ්ප්‍රපංච ගතිය. ඒ අරමුණේ තියෙන කතන්දර නොගදන් නැති ගතිය නීරසකමක් වශයෙන් පේනවා. ඒකාකාරීකමක් වශයෙන් පේනවා. අනතුරු තනක් වගේ පේනවා. බය සහිතව තනක් වගේ තියෙනවා. ඒ කියන්නේ ඒක ප්‍රපංච නැහැ. එහෙනම් දැන් අර ප්‍රපංච කරන එක වෙනුවට හම්බෙච්ච නිෂ්ප්‍රපංච తত্ত্বය බුදුබණට දාලා එහෙම නැත්නම් කියනවා නම් යෝනිසෝමංච කාට දාලා ණය විපස්සනාවට දාලා එහෙම නැත්නම් ආකාර පරිවිතක් කියලා දාලා තේරුම් ගත්තොත් ගොඩ. තේරුම් ගත්තේ නැත්නම් එයා ආයෙසරයක් අර කක්කයි මේකයි දෙක කලවම් කරගන්නවා. ඒක නිසා උපත්තියේදී මේ දෙක අපිට තියෙනවා. ඒක පැත්තක් කෙලෙසිලා. ඒක පැත්තක් නෑ. දැන් මේ නියුරෝ සයන්ස් වල උගන්වනවා අපේ මනස විශේෂයෙන් අවුරුදු 6 පෙන්නට පස්සේ මුලී වම් පැත්ත හරිම තාර්කිකයි හරිම යට කරගෙන යන ගහපා දෙන රේඛීය ක්‍රමයට බලය පිහිටවන තැනක් දකුණු මොළය සියල්ල සමස්ත පිළිගන්න කැමැති කවදාවත් කැපිපෙනෙන්න යන්නේ එයා මේ වම් මොළයත් එක්ක කිසිම ඇසුරක් ඇත්තේ නැහැ මේ වම් මොළය සහ දකුණු මොළය කොපස් කොලොසම් එකකින් කියලා සුපර් කන්ඩක්ටිව් එකකින් සම්බන්ධයි ඒ වුණාට වම් මොලේ තමයි උප්පත්තියේ ඉඳලා මරණකම්ම වැඩ කරන්නේ. අපි එක එකන යටපත් කරගෙන, බලය පතුරවාගෙන, මම ලොක්කයි ගියාගෙන, තර්ක කරගෙන වාද කරන එකක් තියෙනවා. එයාගේ වැඩිම බලය පතුරවන එක. දකුණු මොලේ උප්පත්තියේම සදාකාලිකව සියල්ල පිළිගන්න කැමති කවදාකවත් රණ්ඩුවට යන්නේ ඒක නිසා එයා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ දෙන හම්බ වෙන්නේත් නැහැ. දකුණු මොලේ වම් මොලේ හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා ওই දෙවෙනි ලෝක යුද්ධ වෙලාවේදී <clears throat> දැකලා තියෙනවා මුලෙන් භාගයක්ම විනාශ වෙලා මිනිහා ජීවත් වෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතියට වැඩි මිනිහ පොඩ හැලහැප්පිලා තියෙනවා මොනක්වත් වෙලා නැහැ. ඒක නිසා අපිට මේ කෑලි දෙකම තියෙන එක තමයි අප්සෙට් එක. එකක් තිබ්බනම් මොන ප්‍රශ්නයක් නැහැ. මේ දෙක පාවිච්චි කරන්න දන්නේ නැහැ. ඉතින් මට අර මගේ යුනිවර්සිටි කේට බියාලුවේ මචං මට ජූනියර් බැච් එකේ හිටියේ පොතක් හම්බෙච්ච ගමන් අරගෙන මීටිකල ආවා ඒලි කමෙන් පොඩක් කියවලා බලන්න insight of මොකද්ද insight of brain stroke stroke of insight එයාට සම්පූර්ණ බ්‍රේන් එකට බ්ලීඩින් එකක් වෙලා මේ වෙලා තියෙන හොඳ වෙලාවට න්‍යිරෝ සයන්ටිස්ට් කෙනෙකුට අවුරුදු 35ක විතර නොබැඳපු කාන්තාවක් විශ්වවිද්‍යාලයක උගන්වන කෙනෙකුට එයා උදේ නැගිටලා නාන්න යනකොට මිෂවර කැරලා වතුර එනකොටම තේනවා මොකද්ද දරා ගන්න බැරි ඉසිකක් වක් ඇවිල්ලා කැරකිලා වැටෙන්න හදනවා. හොඳටම දන්න කෙනෙක් මෙයා. ඊට පස්සේ මෙයාට හිතෙනවා ගිහලා දැන් නිදා ගන්න ඕනේ කියලා. එයා වැටෙනවා ඔළුව කෙලින් තියාගෙන. ඒකට කවුදෝ කියනවා මෙයාට. දැන් නිදාගත්තොත් ආයෙ නැගිටින්නේ නැහැ කියලා. ඊට පස්සේ මෙයා හැරගෙනම ඉන්නවා. ආර්ගමෙන්ද එළියට ඇවිල්ලා දන්නවා දැන් ඉතින් මං පැරලයිස් මොනවක්වත් කරන්න බෑ. හැබැයි මේ පැත්තේ දකුණු මුලේ ඉඳලා ඉట్లా hina වෙනවලු. වෙලා තියෙන්නේ 100 100ක්ම චරිත විනාශ වෙන. තමන් අංශභාගයටපත් කරන විනාශයක් වෙලා බ්‍රේන් ටියුමර් එකක් මොලේ ඇතුලේ ලේනහරය පුපුරලා. ලේ ගලන ඕ ගහලා. තේරෙන්නේ නැහැ. මේ පැත්තේ hina වෙනවලු මොලේ. කාලල්ලා කියනවලු. මේ අම්මන්ඩි ලියනවා දැන් ඉවරකට පස්සේ ලියනවා. උඹ බෞද්ධයෙක් නම් ඊ ගාලල්ලා කියලා මනස නිවන කියලා ඔබ බාරගන්නේ කියලා. මොකද මේ මුළු ජීවිතේ විනාශ වෙලා මේ පැත්තේ මොනවත් නැහැ. ඊට පස්සේ ආය මේ පොඩි වේව් එකකට පස්සේ ආයතර වේදනාවට යනවා. මම දරන්න බෑ. ඇගිල්ල ෆෝන් එක අරගත්තට පස්සේ මොනවත් මෙමරි එකේ නැතිලු. මොනම ෂෝට් මෙමරි එකක්වත් නැහැ. ආයෙසර කිනුම දකුණු මොලේ ඇවිල්ලා කියනලු ගහලල්ල. එතකොට පුළුවන්ලු මේක පාවිච්චි කරන්න. විනාඩියෙන් නැති වෙනවලු. මෙයා මෙහෙම ඉන්නකොට ටෙලිෆෝන් ලිස්ට් එකේ ඒක තැනකට වදිනවා. වැදුනාම කන්තරොට ගියේ යාළුවෙක් හොඳම යාළුවා. කතා කරනවා මෙයාට කියන්න බෑ. වචන මොනක්වත් දෙන්නේ නැහැ. වාස්සේ මේ අම්මන්ඩි පුරුදු කළ පුරුදු කළ පුරුදු කරලා ෆෝන් එකත් ළඟ තියාන ජිල්ලින් ට්‍රබල් ජිල්ලින් ට්‍රබල් කිල්ලෙන් ට්‍රබල් කියලා කටපාඩම් කරලා කරලා ආයෙත් ගන්නවා. ආයෙත් පොට්ටට ගියාට පස්සේ අර අර රෙකෝඩ් එක යනවා. නිකන් කී වෙනවා මෙයාට. හොඳ වෙලාවට යාළුවා ඇවිල්ලා මෙයා ගෙනියලා බලනකොට ගෝල්ෆ් බෝලයක් විතර ලේක ඇතියක්. එයා කියන ඒ වෙලාවේ දකුණු මොලේ සම්පූර්ණයෙන්ම වැඩ නතර වුණා. වම් මොලේ දකුණු මොලේ වැඩ කරා. මට ප්‍රශ්නයක් නෑ මට හොඳටම තේරෙනවා මේ පැත්තේ බැරුණාට මම මැරෙන්නේ නෑ කියලා. ඒක නිසා උප්පත්තියත් එක්කම අපිට හම්බෙන මේ වම් මුලේ ක්‍රියාත්මක කරන තාක්කල් ඒක වදක බාරිය ඒක යම දූතේ කල්පනා කරන මොලේ රීකී ක්‍රමයට හිතන මොලේ තාර්කික මොලේ හැම වෙලාවෙම අණු යටපත් කරගෙන බලේ පාවිච්චි කරන්න හදන එහෙම නැත්නම් හීනමානයට යනවා. මොකද ඒක තිබුණාද ඒකත් එක්කම හේතු වෙලා තියෙන දකුණු මොලේ කිසිම ගණදෙනුවක් ඒක නෑ ඒක සියල්ල බාර ගන්න කැමතියි. විනාශ කරන්න බැරි ශක්තියක් manussත්වයේ කියන එක දන්නවා. මේ දෙන අතර ගමනක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ ප්‍රපංච කරන වම්මලයේ තියේදී ඒක මම කියාගන්න එපා. ඒක මගේ කියාගන්න එපා. ඒක මගේ ආත්මය කරගන්න එපා. නාභිවදති නාජෝස චිත්තති නාබිනන්දති. ඔක අභිනන්දනය කරන්න එපා. ඕක රිංග ගන්න එපා. ඔක මගේ කියා ගන්න එපා. ඒකෝට අපිට ඉඩ තියෙනවා. දකුණු මොළයට යන්න. එහෙම නැත්නම් එහෙම ප්‍රපංච නොකරන තැන Tamange සරණට හදලා තියාගෙන තියෙන්න වෙනවා. අරමුණක් තියෙන්න ඕනේ. මනුෂ්‍යර ජීවිතයක් ගත කරනකොට අරමුණක් තියෙන්න ඕනේ. අරමුණක් නැති ජීවිතේ පිටියක් මැදපත් කර පාන් දැල්ලක් වගේ එහාට මෙහාට වැනි වැනි තියෙනවා කිසිම ගතියක් නැහැ. ඒක නිසා අපි මේ කර්මස්ථානයක් වඩනකොට ඒකේ නා ඒ කර්මස්ථානයේ පුළුවන් තරම මේ කරදර ආස්සේ මේ ලෙඩ ආස්සේ මේ පශ්චාත්තාප ආස්සේ මේ ප්‍රපංච ආස්සේ පුළුවන් විදිහට අරමුණේ හිත පවත්තන්න හදනවා කියන එක ඒක මේ සතිය පිටවන්න හදනවා කියන එක ස්වභාවය නෙමෙයි කවදාවත් නැහැ ස්වභාවයේ තියෙන යටපත් කරන්න තලන්න අඹන්න වාද කරන්න රණ්ඩු කරන්න තැවෙන්න ප්‍රපංච කරන ගතිය ඉතින් මේ අරමුණ හදාගන්නකම් එහෙම නැත්නම් එතන පොඩි පලංචියක් හදාගන්නකම් යෝගාවචරයට තේරෙන්නේ නැහැ මේ පලංචිය හදාගන්නේ කිවැඩි. ඊට පස්සේ මට කැමැති මම මෙන්න මේ විදිහට මේකේ ප්‍රයෝජනාර්ථය ගෙනත් දෙන්න මේ කියවිච නැති කොටස නැත්නම් භාවනා කොටසේ අද අපි ධර්ම සාකච්ඡාදී මතු කරගත්තා. අපි භාවනා කරනකොට ගොඩාක් හිතවිලි එනවා. හිතවිලි වල ඉන්නකොට තමයි දන්නවා දැන් මේ කැන්ඩල් බාක් ඇවිල්ලා සුදු ඇඳගෙන අටසිල් අරගෙන මේ කොට්ට උඩ ඉඳගෙන හිතන්නේ ඇයි මේ ආවේ? මම කරන්න ඕනේ අරමුණට යන එකනේ කියලා. ඒකට යෝගාවචරයට මේ පැත්තේ හිතන හිත තියෙනවා. ඒකට යෝගාවචර දන්න මේ ඉඳගෙන ඉන්නකොට බලන්න ඕනේ එක්ක ආනපානේ එක්ක බම්බෙම දිලා දන්නවා. ඉතින් යෝගාවචරයට පුළුවන් නම් මේ හිතන හිත තියෙද්දි නැත්නම් ඒක හරි රසවත් කතන්දරයක් ගොතද්දී Tamange හිත අර ඉච්ච රසවත් නැති මූල කර්මස්ථානට ගෙනියන්නේ ඒක යෝගාවචරය තමන් විසින්ම ක්‍රියාත්මක කෙරුවේ නැත්නම් අඩු දානේ දීපු පිණින් ඕක වෙන්නේ නැහැ. සිල්ලකපු පිණින් වෙන්නේ නැහැ. සමාධි පිණින් වෙන්නේත් නැහැ. කාටවත් ආශිර්වාද කරන්නත් බෑ. එයා දැනගන්න ඕනේ මේ පැත්තේ අනනවා. දිගටෝම හිතවිලි. නමුත් කල්පනා කරුවොත් තමන්ගේ මූල කර්මස්ථානට යන්න පුළුවන්. ගිහිල්ලා බලන්න ඒක හොඳ නෑ එහෙම කියන එක. නමුත් මූල කර්මස්ථානේ කිසිම කැළඹිල්ලක් නෑ. යා භාවනා කරන හිත පිළිගන්න ඕන තරම් ලෑස්ති. ඒකෝට තමයි තේරෙනවා මේ කෙලෙසෙන හිත මේ පැත්තේ තිබුණාද මූල කර්මස්ථානේ කෙලෙසිලා නෑ. තමන්න තියෙන යන්නේ නිත්‍යේශී භාවය, නිර්මල භාවය. මේකේ තියෙන මේ ക്ഷേමය මයෙන් නැති කරන්න පුළුවන් ශක්තියක් කවුරක්වත් නැහැ. මට තියෙන කරදර කොච්චර තිබුණත් දැනගත්ත වෙලාවක වටහාගත්ත වෙලාවක මූල කර්මත්තේ ගෙනත් යන මූල කර්මත්තන ටිකට පවත්තන පවත්තනතා ඔය නී ප්‍රපංච වලින් කතන්දර ගෙතිල්ලෙන් පිළීමෙන් අසහානිය ආතතියෙන් සම්පූර්ණයෙන්ම නිදහස් නමුත් මේ යෝගාවචරයට විශේෂයෙන් බෞද්ධ යෝගාවචරයට මේ අරමුණක හිත පැවැත්වීමෙන් නික්ලේශී භාවයක් ලබන්න ලැබෙනවය නිර්මල භාවයක් ලැබෙනවයි කියලා හීනෙකින්වත් හිතන්න බෑ. එයා හිතන්නේ නික්ලේශී නිර්මල මනස කියලා කියන්නේ මං වගේ මිනිසෙකුටයි එකක් නෙවෙයි. ඒක මතු බුදු වෙන මෛත්‍රී බුදුහමර දැකලා ගන්න ඕන එකක් දැන් නැහැ කියලා. ඉතින් ඒ නිසා කවදාකවත් අර නිර්මල භූමිය සමාදන් වෙන්නේ නැහැ. නික්ලේශී භූමිය සමාදන් වෙන්නේ නැහැ. ඒ වගේම ෂේම භූමිය සමාදන් වෙන්නේ. ඉතින් සමාදන් වෙන්නේ නැති නිසා හිත ඉබේම වැටෙන ප්‍රපංචයට තමයි. තා කවදා හරි කොතනක හරි ඒකට යන්න දැනගත්තට පස්සේ බුදුජාණන් වහන්සේ දැක්කා වාගේ ධර්මය දැක්කා වාගේ වෙනවා එතනමයි නිවන තියෙන්නේ. මේකට පුංචි ඉඟියක් දෙනවා සරුවචන් වහන්සේ ඉතිඋත්තක පාළියේ සරුවචන් වහන්සේ ගැන ආනන්ද ස්වාමීන් වහන්සේ ද්වේමේ තථාගතස්ස සම්මා සම්බුද්දස්ස දේශනා පරියායන භවಂತಿ කතමේ ද්වේ අච්චයන් අච්චේතෝ පස්සතයන් පඩම ධම්ම දේශනා අච්චං අච්චේතෝ දිස්වා තත් නිබ්බින්දත විරජ්‍යත විමුච්ඡත අයන් ဒ ුතිය ධම්ම දේශනා කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව පිළිබඳව පොඩි අර්ථකථනයක් දෙනවා සර්වජන් වහන්සේගේ ඉගැන්වීම දෙතෑවරයි ඉස්සෙල්ලම සර්වචනanse උගන්වන්නේ වැරද්ද වැරද්ද වශයෙන් දකුව එච්චරයි උත්තර හොයන්න යන්න එපා. අච්චයන් අච්චේතෝ පස්සත. තමන්ගේ අතපසු වීමක් හෝ වැරද්දක් තියෙනවනම් අතපසු වීම අතපසු වීම වශයෙන් දකින්න. දැක්කට පස්සේ නැත්නම් රෝග නිర్ణය කරාට පස්සේ බෙහෙත් ලියන්න පුළුවන්. අපි කරන්න දන්නේ රෝග නිర్ణය කරන්න තෝ බෙහෙත් ගන්න. ඒ නිසා මේ පළවෙනි පියවර තමන්ගේ වැරද්ද අත්තරද්ද අත්තරද්ද වශයෙන් දැකීම ඊට පස්සේ ඒ දැකපු දේ නිබ්බිදත විරජ්‍යත විමුච්ඡත කෙලෙස් හයිදෙත් පැත්තකට දාලා නික්ලේශිතන්ට යන්නේක දෙවෙනි පියවර. මේකෙදී යම් වෙලාවක යම් කෙනෙකුට Tamanට මේ තියෙන ප්‍රපංච ප්‍රපංච වශයෙන් කියලා දකින්නකොටම මගේ හිත මේ තරම්ම මේ දුක් දෙන දේවල් ඇසුරු කරනවා කියලා දකින්නකොටම ඉරිටේෂන් එකක් එනවායි කියන එක වෙහෙසකටපත් වෙනවායි කියන එක අනිවාර්යම ලක්ෂණයක්. සතිය පිහිටවනකොටම වෙහසක් එනවා. ඒක කිසි කෙනෙක් අපේක්ෂා කරන එකක් නෙවෙයි. ඒ ਸਰවඥාන්සේ පෙන්නන්නේ තුවාලයක් හොදන්න වනමුකේ පෑදුවට පස්සේ දන්න පටන් ගන්නවා. තුවාලේ සුද්ධ කරලා බෙහෙත් දාන්න ඉස්සෙල්ලා තුවාලේ සුද්ධ කරනකොටම නිකන් තියනට වැඩි රිදෙන්න ගන්න. ඒ නිසා සතිය එනකොටම යාට වෙහෙස කර ගතියක් එනවා. අසහනශීලී ගතියක් එනවා. වනමුකේ පෑදුවා වගේ නිකන්. ඊට පස්සේ මම Taman ගැන පිළිබඳව ලොකු ලැජ්ජාවක් ඇති වෙනවා. Taman විවේචනය වෙන්න පටන් ගන්නවා. ස්වයං විවේචනේ ඒත් එක්කම එනවා. ඒ වගේම අනුන්ගේ දොස් දකිනවා. ඊට පස්සේ වෙන මේ ලෝකේ මේ බුද්ධ ශාසනය නිවන් දකින්න බෑ. ඒක ඉතින් මෛත්‍රී බුද්ධ ශාසනය කියලා මේකේ දොස් දකින. ඒ නිසා මේ irritation, fault finding self criticism pedantic කියන මේ හතර සතියක් පිහිටවපු කෙනාගේ අත්‍යන්ත ලක්ෂණ හතරක් නමුත් ඒ කෙනා කවදාකවත් මේ හතර සුබ නිමිති විදිහට බාරගන්නේ හතරම වෙන්නේ පුස්පේන්තුවක් කාලකන්නිකමක් විදිහට ඒ නිසා ඒක හොඳට වෙන්නේ ඔගොල්ලෝ ගෙදර ගියාට පස්සේ ගෙදර හිටපු කට්ටියනේ මේ අකුණ්ඩ පිස්සුනේ හැදිලා තියෙන්නේ මේ ඉස්සර හොඳට ගෙදරින් ඉඳද්දි රේඩියෝ දැම්මට දොර වැහුවට කැස්සට කිසිම ප්‍රශ්නයක් නැහැ දැන් ගිහිල්ලා ආවට පස්සේ දොරක් වහන්න බෑ රේඩියෝ එකක් දාන්න බෑ කහින්න බෑ මුන්න 아무තු උනක් එනිසා මේ භාවනා කරනවා කියන්නේ ඒකාන්තයෙන්ම පිස්සු ඒක භාවනා කරන අයට තේරෙන්නේ නැහැ මොකද මේ පියා හිම කියනෝනේ කහින්න එපයි කියලා අයියෙන් දරුවා හඳ එපයි කියනවා රේඩියෝ දාන්න එපයි කියනවා. ඉතින් දෙන්නෙම නෑනේ මේව කරන්නේ. ඒතකොට තේරෙන්නේ ඔන්න ගෙදර ගිය ගමන්. භාවනා නොකරන කෙනෙක් ගන්න මාළු මාකට් එකට යන්නකෝ. පොළට යන්නකෝ. ආ ජෝඩු රුපියල ජෝඩු රුපියල ජෝඩු රුපියල ඕකේ ඉතින් ළඟට ගියාට පස්සේ මොන මගුලක්දයක් ඔමී නෙමෙයි මී අක්කොන්ට මේ තේරෙන්නේ නැද්ද ආර්ය නිස්තුන්නිම් භාවය කියලා දැන් මේ භාවනා කරන්න ඉස්සෙල්ලා ඔය මොනම මගුලක් කරන්න අපි පොලට කිල්ල බඩු අරන් යනවා කිසිම ප්‍රශ්නයක් නැහැ. භාවනා කරපු ගමන් ඒ අපිට එන ගතිය යෝගාවචරයන් අතර විහිළුවක් කරගන්න ඕනේ අපි ඒක. කිරලා බලන්න ඕනේ භාවනාවට නැත්තම් නික්ලේශී බව තේරුම් ගත්ත ගමන් නැත්තම් නික්ලේශී අරමුණ තේරුම් ගත්ත ගමන් කෙලෙස් තැනට යන්නකොටම රිදෙන්න ගන්නවා. නොදැක්ක දෙයක් විදියට, නොපතින දෙයක් විදියට. ඒක මේ භාවනා කිරීම නිසා ඇති වෙන එකක්. ඉතින් මම දන්නේ මගේ ජීවිතේට ඒක කොයි වෙලාවෙ ඇතුළු වුණාද කියලා. ඒ ධම්මික හමුතුන්ගේ මුල් මුල් පැය ගන්න ඇතුළත කරපු දෙයක් තමයි උඹම උඹ විවේචනය වෙන්න පටන් ගන්නවයි කියුවා සම්පූර්ණ වෙලාවක සතිය ආපුකම. දැන් මේකල් මුකුත් නැතුව අපි ඇබ්බැහි දිගේ පෞරුෂත්ව ලක්ෂණ දිගේ කර්ම ශක්තිකේ ඇදගෙන ගියා. නමුත් සතියට ගිහලා බලපු ගමන් පේනවා යකෝ මේ කාගේ න්‍යාය පැත්තටද මේක දුවන්නේ. කොහොමද උන දෙයක් වෙන්නේ නැහනේ. ඒක තේරුම් ගන්න වෙලාවේදී තද අසහනකාරී සත්‍යයක් කරන. ඒක ප්‍රසිද්ධ කරන්න ඕනේ. ඒක ප්‍රසිද්ධ කරපුවා නැති වෙනවා. කියන්නේ භාවනා කරන අතර මායත වෙනදාට වැඩිය මම ළඟ මගේ ආත්ම විවේචන වෙන ගතියක් තියෙනවා. ඒකට අනිත් එක නකියන ඒක හරි. ඒක තමයි සතිය තියෙනකොට හැටි. මට ඌවත් එපා වෙනවා. ප්‍රශ්නයක් නැහැ. මට හුත්තට මතකයි එක දවසක් ඒ එතකොට මම පැවිදිලාද මම දන්නේ නැහැ. දන්නේ දැන් යනවා ඥානන්ද හමුදුරම් වෙන්නේ විසිකේ කුටියට. සුමානකට පැයක් දෙනවා සාංශ හම්බෙලා කතා කරන්න. ගිහිල්ලා විනාඩි 35ක් විතර මං වාක්‍යයක් ගෙතුවා. මේ ලෝකේ තියෙන ඔක්කොම එපා වෙලා එක යට තියෙන්නේ මොකද්ද? තෝත් එපා වෙලා කියන එකයි කියන්නේ මේ. ඥානසංශම මට කොයි දේ කියලා දෙන කෙනා. මම වාක්‍යයක් හදනවා ස්වාමීන් වහන්සේ හරි පුදුමයිනේ මේක එපා වෙනවා හැමදේම එපා වෙනවා කණ්ඩත් එපා වෙනවා බොණ්ඩත් එපා වෙනවා යන්නත් වෙනවා තෝත් එපා වෙනවා ඒක විතරක් නෑ යෝගාවචරයෙන් අතර ඒක ප්‍රශ්නෙන්නේ නෑ තෝත් එපා වෙලා තමයි ප්‍රශ්නේ නෑනේ මොකෝ අපි මේ අම්බලමකදී හම්බෙච්ච හංගන්නවත් වෙන්නේ නැහැ ඉතින් අපිට ප්‍රශ්නයක් නෑනේ අපි බැඳලා නෑනේ ඒක යෝගාවචරකම කියන්නේ හම්බෙලාගෙන බම්බුවත් එක මයිකේ ගන්න පළයක්. තේනවනේ බඳපු නැති ජීවිතේ අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා මේ ඉරිටේෂන් එක භාවනාදී වෙන මේ ඉරිටේෂන් එකට හේතුව ප්‍රපංචකරණය හරහා අපි සූස්තියකට ලක් වෙනවා. මතයකට මතීකට වැටෙනවා. මදයට වැටෙනවා ප්‍රමාදයට වැටෙනවා. ඒකෝට අපි පෙළෙන බව දන්නේ ඒ නිසා ප්‍රපංච වල කියනවා මදය ප්‍රමාදය කියලා. ප්‍රපංච මෙහාට ආපු ගමන් මාළුවකට දැම්මා වගේ වනමුකී පෑදුවා වගේ අපිට තේරෙන පටන් අර ගන්නවා. කාගේ න්‍යාය පත්‍රයද නටන්නේ. එතකොට මේ ඉරිටේෂන් එක නැත්නම් ඒ එන වෙහෙස කරගතිය තවත් යෝගාවචරයකට මිස ඊට වෙදී දිනු යෝගාවචරය මිස කාටවත් තේරෙන්නේ නැහැ. ඉතින් කියන්න එපයි කියලා තියෙනවා. කියපු ගමන් මිස්અන්ඩර්ස්ටෑන්ඩ් කරනවා. මොකද අපිනේ සිල්ලා කියන්නේ අපිනේ සද්ධාව පිටව ගන්න අපිනේ සතිය පිටවන්නේ. සිල්ලා කියන්නේ නැති මිනිසුන්ට ඕවා කියලා වැඩක් තියෙනවා. වෙලා තියෙන්නේ අපිට අහන්න කවුරක්වත් නැත්නම් බස් වලට ඉන්න කෙනෙකුට අර ගිහලා ඉතින් පටන් ගන්නවා කතාව. විනාසයි. විනාසයි. ඒ නිසා අරමුණට හිත ගිය ගමන් ඒ කියන්නේ ඉඳගෙන ඉන්න ඉරි අරුව ඉරියව්වට ගන්න ආනපානෙට ගන්න පිම්බි මෑකිලිවල මොණයකට හිත ගියත් ඒක අපේ ප්‍රകൃතිය නොවේද නිසා කුඩල්ල කොට්ට උඩ සිබ්භාගයේ හිතින් නැහැ ඒ හිතින් නැති ගතිය කියලා කියන්නේ බුදුහාමර ප්‍රතිපදා වැඩ. ඩ්‍රිල් කට දැන් කාගෙන බහිනවා. කාගෙන බහිනකොට රත් වෙනවා, ඝර්ෂණය එනවා, ඔක්කොම ඒක දරත ගතිය එනවා. ඒ දරත ගතිය ඉඳදී කාගෙන යනවනම් එයාට අපි යෝගාවචරයි කියනවා. එහෙම නැතු ඒක එනකොටම කට්ට පැත්තක තියලා පිබ්බෙපි මෙදලා ආයෙ කියන්නේ නැතුවත් එහෙම යකට රත් වෙච්ච වෙලාවේ තලා ගන්න දැන නැති ආචාර්යයට කතා කරලා ඉතින් ඒ නිසා ආනාපානට ගියේ මේ හැම කෙනෙකුටම හරි ගිහිල්ලා තියෙන. මේ හරි ගියක් නැත්නම් ආනාපාන නැති උනායි කියලා බයිනවා. එකම අරමුණ දිහා බලාගෙන ඉන්නකොට ඒක එක්ක නැති වෙනවා නැත්නම් හැංගෙනා වගේ පේනවා. ඒක යෝගාවචරය තේරුම් ගත්තේ නැත්නම් මොකද මේ අරමුණෙහි බුදුහාමුදුරුවෝ අපිට දීලා තියෙන අරමුණේ ප්‍රපංච කරන්න බෑ. ආසාව ඇති කරන්න බෑ. කතන්දර ගොතන්න බෑ. කතන්දර ගෙතීමට විකල්පයක් වශයෙන් තමයි අරමුණ දෙන්නේ. ඉතින් අරමුණම හිතයි කියලා හිතන අරමුණේම හිත ඉන්නකොට තියාගෙන ඉන්නකොට ප්‍රපංචකරණේ තියෙනවනම් තණ්හාමාන දිටි පහළ වෙනවා. ප්‍රපංචකරණේ නැති වෙනකොට දිගටම අරමුණේ ඉන්නකොට ඒක තෘෂ්ණා කරන දෙයක් නෑ කම්මැලි වෙනවා. මාන්නයක් එන්නේ නැහැ සකාරව කියන්න හිතෙන්නේ නැහැ. මම බලනවායි කියලා හිතෙන්නේ නැහැ ඒ නිසා යාට පේන්නේ මේ අරමුණ තිබුණා මේ නැති වුණා. ඉතින් මේ යෝගාවචරය අරමුණේ හිත හිටියා සතිය තිබුණා සීල තිබුණා ශද්ධාව තිබුණත් ශාප කරගන්නවා මේ අරමුණ නැති වුණා නිසා සතිය නැති වුණා. ඒක ගන්නවා සීල කැඩුනා වගේ. ඒක ගන්නවා ශ්‍රද්ධාව නැතුණා. ඉතින් කමඨාන සුද්ධ කරලා දෙන්න ඕනේ හරියි. අනිත් දවසෙත් එතෙන්ට මේ යන්න වෙන්නේ. බ්ලාස්ට් වෙලා යන්න බලන්න තමන්ගේ ශ්‍රද්ධාව කැඩලා තියෙනවද කියලා ශ්‍රද්ධාව කැඩලා නැත්නම් දිගට භාවනා කරන්න. බලන්න සීල කැඩනවද කියලා නෑ. එහෙනම් බය වෙන දෙන අපායන්නේ නෑ. බලන්න යන්න. මනස සතිය කරනවද කියලා කැඩෙන්නේ නෑ. සතිය කැඩෙන්නේ නැහැ. ඒක හොඳට තේරෙන්නේ හිතවිල්ලකට කියලා ආයෙ හිතවිලි ඉඳලා අරමුණට ගෙනත් කියලා බලන්න. අරමුණු මාරු වුණාට අනිවාර්යයෙන්ම සතිය කැඩීමක් වෙන්න ඕනේ නැහැ. නමුත් යෝගාවචරය හැම වෙලාවෙම මේ පැත්තේදී Tamanට අව탁සීරුව තමයි කටයුතු කරන්නේ. ඉතින් ඒක ඇත්තටම කියනවා යෝගාවචරගේ දෝෂයක් නෙමෙයි මනුස්ස හිතේ හැටි. ඉතින් අපි ඔය සාකච්ඡා කරලා ධර්ම සාකච්ඡා කරලා බණ අහලා හිත යම් වෙලාවක මොනම හේතුවක් නිසා හෝ ප්‍රපංච කරන තැන ඉඳලා ප්‍රපංච නොකරන තැනට ගිය ගමන් අපේ විඥාණය ආයතරකට ප්‍රපංචයක් ගෙනත් දානවා. මොකද ප්‍රපංච නැතුව විඥාණයට මේ ගමන ගැට ගන්න බෑ. ඒක නිසා හිතෙනවා එක්ක ආනපානේ පුම්බලා ආයාසයෙන් අරගෙන ආනපානේ බලපන්. එතන හයියෙන් මෙනෙහි කරපන්. එමෙතන නිකම්ම නිකන් ඉන්න නිසා බුද්ධානුසති ටිකක් කරපන්කෝ. නිකන් නෙදෙන්නේ. එතන අනිච්ච දුක්ඛ කරත්තන් කියපන් කියලා. කාටවත් තේරෙන්නේ මෙච්චර අමාරුවේ ප්‍රපංච නොකරතරට ඇවිල්ලා විඥානේ කොටු කරගත්තට පස්සේ අපේ මේ තියෙන දැනුමෙන් එහෙම නැත්නම් අපේ තියෙන මේ සාමාන්‍ය බුද්ධියෙන් අපි කොච්චර නැවත වාල් භාවයටපත් කරනවද? අර පිරිසුදු කරගත්ත එක පිරිසුදු කරමක් වශයෙන් දන්නෙත් නැහැ. ඒකට දාන අදහස් සම්පූර්ණ චින්තාමය ඥාන ඔක්කොම අර පෑදීදී වර්ධිය කරනවා. මේක බණෙන් හදන්න බෑ. පිනෙන් හදන්න බෑ. ශ්‍රද්ධා විදියේ සති සමාධියෙන් හදන්න බෑ. සාකච්ඡාවෙන් පමණමයි හදන්න පුළුවන්. හරියටම කියන්න ඕන. මට මෙන්න මෙහෙම දෙයක් වෙනවා. ඒකට ඕන කෙනෙකුට කියලා දෙන්න පුළුවන්. ඒ නිසා භාවනා කරලා මේක සංකීර්ණ තත්වයක්. ඒක හෙලි කරන්න බැරි නම් එයා නිකන් ගොළුෙක් දැකපු හීනයක් වගේ කියා ගන්න බැරුව මත් වෙනවා. ඉතියාට උදව් කරන්න බෑ. ඒ බුරුම් පන්දිස්වාමීන් කියනවා භාවනා කරන යෝගාවචර හතර જાතියක් ඉන්නවා. එක්කිනෙකට භාවනා කරනකොට වර්ධින එක වර්ධින හැටියට කියයි. මෙන්න මෙහෙම කරන්න යනකොට මට අරමුණට යනකොට මට වෙහෙසක් දැනෙනවා. මට මං ගැන විවේචනය එනවා. මට අනුන් ගැන විවේචනය එනවා. මට මේ ලෝකෙන් මට සහයෝගයක් නෑ වගේ හිතෙනවා කියලා මේ තරහට නෙමෙයි කියන්නේ. කිරිම කියනවා. ඒ වගේ මෙයා කියනවා හිත පිට යනවා. නැවත අරමුණට ගෙනාට පස්සේ ප්‍රශ්නයක් නැතුව මට භාවනා කරන්න යන්න පුළුවන්. ඒ වගේ කියන වැටහෙන භාවනා කරන එක හරියට කියන්න පුළුවන් නම් එයාට ඇත්තටම ගුරුවරයෙක්ගෙන් ලොකු සේවයක් වෙන්නේ නැහැ අවශ්‍යත් නැහැ. නමුත් හුඟ දෙනෙක් එහෙම දන්නේ නැහැ. මොකද අපේ රේකී ක්‍රමයට අධ්‍යාපනයක් දීලා මේ මොලේ කුරුවල් කරලා තියෙන්නේ. අපි මොලේ දකුණු මොලේට වැඩ ගන්නම දෙන්නේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව. ඒක සම්පූර්ණ කුරුවල් කරලා තියෙන්නේ. මේ රැඩිකල් වාදීව හිතන්න දන්නේ නැහැ. ඒ නිසා සමහරු භාවනා කරන්න ගියාම ගොත ගන්නවා. හැබැයි තේරෙනවා අහගෙන ඉන්නකොට මෙයාට වැඩේ යනවා. කියා ගන්න බෑ කියලා. අන්න එතකොට ගුරුවරට ලොකු වගකීමක් එනවා යාට ඒ බහතෝරලා දෙන්න. ආප්තෝපස දීලා කටට උත්තර දීලා අහනවා මේකද ඔය කියන්න හදන්නේ කියලා. කියවුනොත් උත්තරේ බොහොම ලේසියි. තව જાතියක් ඉන්නවා පොත්පත් කියවලා කමඨාන් සුද්ධ කරන්න ඕනේ කියා සුද්ධ කරන්න ඕනේලාදී කියන්න ඕනේ පච ටික දන්නවා. ඇවිල්ලා ගුරුවරයාට කියනවා මෙහෙමයි භාවනා කරනකොට ඒක පාට ආනපානේ නැතුනකොට කහා පාට එලියක් ආවට සුදු පාට එලියක් ආවා කියලා කන රත් වෙන දෙක දීපුවාම අඬ අඬ දුවන්නේ. එහෙ කට්ටියකින් තමයි අද ගොඩක් භාවනා මධ්‍යස්ථාන පිටලා තියෙන්නේ. මොකද ඒගොල්ලෝ පොත් කියවලා තියෙනවා. නිසා බුදුදහමේ කියලා තියෙනවා චතක්ක සූත්‍රයේදී හරි උත්තරේ දුන්නත් එයා වංචනික වැඩක් කරන්නේ, චපල වැඩක් කරන්නේ, මායාවී වැඩක් කරන්නේ. ඒ නිසා යාට පෙන්ලා දෙන්න ඕනේ. තව කට්ටියක් කියන භාවනා කරන්නෙත් නැහැ, කියන්නෙත් නැහැ. ඒගොල්ලන්ගේ කවදාකවත් ප්‍රශ්නයක් නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. මෙතන ගුරුවරයාගේ අවධානය යොමු වෙන්නේ භාවනා හරියට කරලා ඒක වර්ණගා ගන්න බැරි කියා ගන්න බැරි එකකට තමයි ගුරුවරයා වැඩිම අවධානය දෙන්නේ මොකද ඒක එයාගේ ප්‍රශ්නට වඩා ගුරුවරයාගේ ප්‍රශ්නයක්. ඒ සඳහා අපිට ගුරුවරයාගේ සේවය ලබා ගන්න තියෙන එකම දේ තමයි තමන් භාවනා කරන්න කියලා විශේෂයෙන්ම මම මේ කතා කරන විපස්සනාව ගැන මූල කර්මස්ථානයේ හිත ගියාට පස්සේ මේ මූල කර්මස්ථානයේ තියෙන එක විතරක් කතා කරන්න මූල වර්තනෙන් පිට යනව කතා කරන්න ගිය ගමන් ප්‍රපංච මාර පාක්ෂිකයි කෙලස් ඉතින් එක සැරයක් අරමුණට ගියා නම් හිත ඒක විතරක්ම කියන්නේ අන්තිමට කියන්න මම මෙහෙම ගියේ ගොඩාක් හිතවිලි අතරේ ගොඩාක් වේදනා කරන කියලා රචනයේ අන්තිමට දාන. යම් කිසි කෙනෙක් රචනයේ පටන් අර ගන්නවා නම් මට භාවනා කරනකොටම ශබ්ද ඇහෙනවා භාවනා කරනකොටම වේදනා එනවා භාවනා කරනවා හිතවිලි එනවා කියලා යා ප්‍රපංචාභිරමණය කරන කෙනෙක්. කොච්චර කමටහන් සුද්ධ කරත් කලේ මුනේ නමල වතුර වැළුවා වගේ. ඒක නිසා බුරුම් පන්දි ස්වාමීන් වහන්සේ කිව්වා කතා කරලා කියනවා භාවනා කරනකොට වෙන්නේ නැති කෙනෙක් නෑ. ඒව ගැන ප්‍රපංච කරනවා වෙනුවට හරි ගිය ටික විතරක් කියන්නේ පූර්ව නිගමන නැතුව ඒක දිගේ ගුරුවරයාට පුළුවන් පාර වෙන්න. ඒ නිසා බුදුජානසෙ සඳහන් කරනවා මේ ස්වාමීන් වහන්සේ අහනකොට යතෝ නිදානම් පුරිසම් පపంచ සංඥා සංකා සමුදාචරಂತಿ තත්ත නාභි වදිතබ්බන් නාජ්ජෝස තබ්බන් න අභිවදි තබ්බන් කියලා යම් තැනක හිත කැකෑරෙනවා නම් ඒක ගැන කතා කරන්නත් එපා ඒකට බැස ගන්නත් එපා ඒක මගේ කියා ගන්නත් අපේ විනෝඩ ගත් අරමුණ ගැන කතා කරන්න කියන එක මේකේ නෑ මේ වාක්‍යය නෑ. යම් වෙලාවක Tamante අරමුණේ හිත පිහිටුවමින් අර එන කතන්තර ගොතන ගතිය ගොජ දාන ගතිය පිටු දකින්න පුළුවන් නම් අරමුණේ ඉන හැම චිත්තක්ෂණයම යාට මේ වීතිකම කෙලෙස් විතරක් නෙමෙයි පරිඋත්ථාන කෙලෙස් විතරක් නෙමෙයි රාගානුසය, දෝසානුසය, පටිඝානුසය, අවිජ්ජානුසය, භවරාගානුසය සියල්ලම නැති වෙනවා කියලා කියනවා. චිත්තක්ෂණයකට. නිසා කාට හරි භාවනා පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක නා කල්පනා කරලා බලන්නේ ප්‍රශ්නේ තියෙද්දි මම ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන් නම් මම දෙන්නලා. මේ සියලු ප්‍රශ්න තියෙද්දි මට ආශාස කරනවා ආශාස කරන බව දැනගන්න පුළුවන් නම් ඒ කිසියම් ප්‍රශ්න කරපෑ මට හිතෙන්ට යන එක වළක්වන්න. ඒ නිසා ඒක ගණන් ගන්න තු ඒක නෙවෙයි භාවනාව මේකට වෙනම බේතක් ඇති කියලා හිතනවා නම් ඒක ප්‍රපංචයක් කියලා හිතාගන්න. ඒකට බුදුරජාණන් වහන්සේ ගාව බේත් නැහැ. බුදුරජාණන්සේ දීලා තියෙන මේ කෝකටත් අහිලේ වගේ එළඹ සිටි චිත්තක්ෂණයේ තියෙන තාකල් ඒක අදට වැඩිය හෙට වැඩි වෙනවා නම් ඒකට නැවත හිත ගැනීමේ ක්‍රම සහ විදි එන්නේ එන්නේ කල්පනා වෙන්න පටන් ගත්තා නම් මම කියනවා මාර්ගස්ති පුද්ගලෙක් කියලා. ආර්ය පුද්ගලෙක්. මාර්ගස්තයි. බලස්ත වෙනාට පස්සේ තමයි අපි ආර්ය කියන්නේ බුදුන් කියන ආර්ය අෂ්ටාර්ය සංඝයා කියලා කියන්නේ මාර්ගස්ත්‍යත් ආර්ය පුද්ගලෙක්. පලස්තියත් ආර්ය පුද්ගලයෙක්. ඒ නිසා භාවනා කළ යම් කිසි කෙනෙක් දන්නවනම් මගේ හිත කෙලස් තියෙනවා. මේ කැකරනවා මෙන්න මෙතන කෙලස් නැහැ. මේක මගේ මූල කර්මස්ථාන මේක නික්ලේශය. අන්න එතෙන්ද මට යන්න ඕනේ මට යන්න පුළුවන් කියලා. බොහෝම පැහැදිලි ලකුණක් මාර්ගස්ත පුද්ගලයෙක් කියලා. එයාට තියෙන ඊට පස්සේ මේක බහුලීගත කිරීමෙන් නැවත නැවතත් අර නික්ලිෂි තැන්න හිතගෙන යෑමේ ක්‍රමය. එතෙන්ට එනකන් ගුරුවරයාට එහෙම නැත්නම් සම්බ්‍රක්‍මචාරින් දාසලට වැඩ තියෙනවා. ඊට පස්සේ යාට වගකීමක් වෙනවා කොච්චර જાති තිබුණත් හැකිතා වර්තමාන හිත පවත්තන්න ඉන්න අරමුණ ප්‍රත්‍යක්ෂණ කළ හැකි අරමුණ එහෙම නැත්නම් අපි කියනවා මධ්‍යස්ථ අරමුණ එක නීරස බව හැබෑව. ඉන්නා තාක්කල් විදිගින් දිගට දෙකින් දිගට ප්‍රපංචයන් පිටු දෙකේ මේ ක්‍රමයේ තේරුම් අර ගන්නවා. එතකොට එයාගේ කතාව ඉබේම නතර වෙනවා. කතා කරන හරියක් කෙලස් කියලා කියවට ප්‍රශ්නයක් නෑ. ධම්මීවා කතා රියවතුන්නේ බව. ඒක නිසා කතා කරන්නේම වැරදිච්චව ගැන විතරයි. හොඳට මේකට තියෙන උත්තරේ තමයි ඒක ඒක ඔප්පු කරගන්න වර්තමානයේ හිතගෙනලා බලන්න ඒක ගැන කතා කරන්න උත්සාහ කරන කතා කරන්න බෑ. වර්තමාන හිතට ආවට පස්සේ අත්දැකීම කොහොම එකක්ද කියලා අහන්න කාටවත් කතා කරන්න බෑ. ඒ කියන්නේ නික්ලේශිතෙන් ආවම කතාව නෑ. කතා කරන තාක්කල් ප්‍රපංච. කෙලස්. ඉතින් මේ දෙක අපට තියෙනවා. වැඩි වැඩියෙන් අර නිර්වචනය කරන්න බැරි, අභිරහණය කරන්න බැරි, අජෝසනය කරන්න බැරි දේ වැඩි ඇසුරු කිරීමේ කටයුතු අපි කියනවා ආශේවන ප්‍රතිපස්සේ භාවනා කෘත්‍ය කියලා. ඇත්තට මේ වගේ වැඩ පිළිවෙල අපි කරන්න හදන එක අඳුල්ලා දීලා එයාට පුළුවන් තරම් උත්සාහ කරන්න කියනවා. ඒ නික්ලිෂී තන බහුලීගත කරන්න. දෙකින් දෙකට ඒක සඳහා අගේ ආඩම්බරයක් ඕනේ. එහෙම අරමුණක් නොදන්න හිත වැඩිම ප්‍රපංච කරනවා. සදා අනාතයි කෙලස්. ඒ වෙනුවට මේ ලීෂින් යන පුළුවන් මූල කර්මස්ථානද වර්තමාන මොහොතයි එළඹ සිටීම නැත්නම් මේ අප්‍රමාදේ බුදුමයි ධර්මෙමයි. පුළුවන් තරම් මේක ඉන්න පටන් අරගත්තට පස්සේ ඒ ගමනට, ඒ අදහසට, ඒ ක්‍රමසා විදියට බාධා කරන මායයටවත්, ධක්මයටවත් යකෙකුට මොකෙකුටවත් බෑ. ඒක නිසා මේ මනුස්ස ශක්තිය, මේ මනුස්ස ප්‍රභාවය නැත්තම් මේ ප්‍රභාස්වර ගතිය සමාදන් වෙලා මේ වෙනකොට තමයි යම් ආකාරයකට මූල කර්මස්ථානට එළඹිලා සතියට එළඹිලා අප්‍රමාදයට එළඹිලා ගත කරා ඒක තව ඩිංගිත්තක් වැඩ කරගෙන ඒක ගැන විතරක් කතා කරන්න. කතා කරන්න බෑ ඒක ඇත්ත. ඉතින් යන තැනකට යන්න පුළුවන් වුණා නම් මේ ධර්ම දේශනාව සාර්ථක වෙනවා කියලා දිනාට ඒ විදිහට කෙලස් තැනින් නික්ලේශී තැනට ගිහිලා කෙලස් සමාදානයේ වෙනුවට මේ නික්ලේශී සමාදානයේ වීමට ශක්තිය ධෛර්ය බලය පිණිස මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා. ශිර දිනාට සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා. දැන් අපි සුළු වේලාවක් ගන්න වී වගේ සම්ප්‍රදාන කුලව චාරිත්‍රානුකූලව එත්තවතාචාදී ගාථා සජ්ජායනා කිරීමෙන් සියලු ලෝකවාසී සත්‍යයන් සමග අපි උපයාස ප්‍රයා ගන්නලද කුසලය අදා බෙදා ගැනීම සඳහා එත්තවතාච ගම්මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතා චගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතා චගම්මේහි සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවා නාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවා නාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු මං පරං ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සමාගමු හෝතු යාව නිබ්බාන පත්‍තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සමාගමු හෝතු යාව නිබ්බාන පත්‍තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාන පත්‍ත්‍ය සාදු සාදු සා